අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාවට සූදානම් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලමු දනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානි තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විතින් මාත්‍රිකා තමන් ලද මේ ආයතන 10 එම්නත් මේ ඉන්ද්‍රිය පහ අජ්ජත් වශයෙන් බාහිර වශයෙන් ආයතන අජ්ජත් වශයෙන් ආයතන පහයි බහිද්ධා වශයෙන් ආයතන පහයි මේ පහ ආත්මසීම කෙනෙක් දැනගන්න අපි පංචවෝකාර භවයක් ලැබූ සතෙක්. ඒ සතාට මේ ඇහ කන දිවනාසය කය කියලා ආයතන හයක් ලැබෙනවා. අන්නේ හය දන්නේ නැතුව හිටියොත් ඒක මාරපාක්ෂික වෙනවා. ඒක දැනුම් දෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මෙහෙවර තමයි ධර්මසේනාධිපති වශයෙන් මේ ධර්මයේ හැම කෙනාටම ලබලා දෙන එක සේනාධිපති බලතල යටතේ. ඉතින් ඒ නිසා ඒ ස්වාංශය මතක් කරනවා විශේෂයෙන්ම සරුවචනංශගේ ගෝලියෝ සිවණක් පිරිස මම බුදුන් සරණ යමි කියලා පිළිනකර කෙනෙක් ඉන්නවා නම් ධර්මයේ සරණ යමි කියලා පිළින කරන කෙනෙක් ඉන්නවා නම් සංඝයා සරණ යමි කියලා පිළිගන්නා ප්‍රසිද්ධ කරන කෙනෙක් ඉන්නවා නම් එයා දැනගන්න ඕනේ මෙතන අජ්ජත් ආයතන 6 පහක් තියෙනවා බහිද්ධ ආයතන පහක් ඒ ආයතන හරහා තමයි මේ තණ්හා වැඩ කරන්නේ මාන්නේ වැඩ කරන්නේ ditthිය වැඩ කරන්නේ නැත්තම් මම වැඩ කරන්නේ ওই පහහරා නොදැන වැඩ කෙරුවොත් ඒකාන්තෙම මාරපාක්ෂිකයි ඒකාන්තෙම අපාගාමි වෙනවා දැනගත්තොත් ඒ වෙනුවට අපිට නිවනක් ලැබෙනවා. ඒ නිසා අපි මේක දැනගන්නවා වෙනුවට මේ දරුවන් වදණ්ඩයි පොත්පත් ලියන්නයි රස්සාවල් කරන්නයි අනම්මනම් කර කර හිටියට මේ බුදු කෙනෙක් පහළ වීමෙන් සාරිපුත්‍ර සාංශි දේශනා කරන උදාහරණෙන් එයාට සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ බොහෝ කටයුතු තියේදී බොහෝ යුතුයකම් තියේදී අපි ටිකක් වෙලා ගන්නවයි කියලා කියන්නේ. මොනවද මේ දස ආයතන කියලා අපිට ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභේ තේරුම් ගන්න හදනවා. එහෙම නැත්නම් කෙලින් කියනවනම් කියන්න තියෙන්නේ ඒ වගේ මේ දස ආයතන දන්නේ නැතුව manuss ජීවිතේ පරිහරණය කරන එකනා බොහෝ විට තිරිසනකට සමාන කරලා බුදුරජාණන්සේ දේශනා කරනවා. තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන මේ ආයතන 10 බව දන්නේ නැතුව එව්වට ඕනේ තාලෙට ආයතන වල තාලෙට වැඩ කරන්න ගියොත් එයා බැලේක් දාසයෙක් එහෙම නැත්නම් නිහීන කෙනෙක් මෘගයෙක් අන්තේවාසිකේ. ඉඳුරන් කියන කියන දේ කරනවා. ඉතින් ඒක නට අන්තේවාසිකයි කියලා කියනවා. ඒ කියන්නේ ගුරුවරෙක් යටතේ යටහත් පහත්ව ඉන්න කීකරු ගෝලයක් වාගේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන ඉඳුරන් දැනගෙන මේ වැඩ කරන්නේ මෙන්න මේ මේ හරහා කියලා එව්වත් එක්ක අහලා විතරක් නෙවෙයි හිතලා විතරක් නෙමෙයි වත් එක වැඩ කරලා බලනවා නම් කවදා හරි අර අන්තේ වාසිකකම යටහත් පහත් බය අඩු ගතිය බැල ගතිය එහෙම නැතුව දාස ගතිය මිදිලා ස්වාමිත්වයට එන්න පුළුවන්. ඒක අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය দমনය කියලා. ඉන්ද්‍රිය සංවරය කියලා. ඉතින් අද ලෝකේ ඉන්ද්‍රිය සංවරයේ බය අඩුකමක් වෙලා. ඒක නිකන් මේ සමාජශීලී වෙන්න නම් මේ ඉඳුරම් පිනවන්න ඕනේ. සමාජශීලී ඉඳුරම් පිනවන්නේ නැත්නම් අපි සමාජෙන් කොන් වෙච්ච වැද්දෝ එහෙම නැත්නම් ලේච්ඡ තත්ත්වයටපත් වෙනවා. එනිසා අපි හරිය කැමැති මේ සමාජයට ඉදිරියට ගිහිල්ලා රූප දකින්නන් අතර මමත් කෙනෙක් කියලා කියන්නේ. සද්ද අහන්නන් අතර හොඳ හොඳ සද්ද අහන්න කැමැති මමත් සංගීත රසකාමියෙක් කියලා කියන්නේ. ඒ වගේම නාසයෙන් සුවඳ විඳින්නන් අතර මමත් සෑහෙන කෙනෙක් කියලා කියනවා. ඒ වගේම දිවෙන් රස විඳින උදේ වේල, දවල් වේල, රාත්‍රී වේල, අතුරුපස බීම જાති වලින් මමත් සෑහෙන කෙනෙක්. එවම ඇඳකුට කොට්ට මෙට්ට යාන වාහන වලින් මමත් සෑහෙන කෙනෙක් කියන්නේ අපි පුළුවන් තරම් ඉන්ද්‍රයන්ට දාසකම් කරනවා. ඒක ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා අන්තේ වාතිකකමක් කියලා. යටහත් පහත්කමක්. බය අදුගතිය. බද්දලේ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඒකෙන් තමයි මාත් පහළ වුණේ මම නම් මේක කොහොම හරි දපණ දමා ගත්තා විම දමා ගත්තා මම ස්වාමිත්වයට ආවා. මම මේකේ හිමිකරුවෙක් දැන්. මම ආචාර්යෙක්. මට පුළුවන් මේ ඉඳුරන් මට ඕන විදිහට කීකරු කරන්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේට විතරක් කළ හැක්කක් කියලා බුදුරජාණන්සේ සීමා කරේ නෑ. යමෙක් මේ ත්‍රිවිධ ශික්ෂාව අනුගමනය කරනවා නම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එයාට හම්බ වෙනවා මේ ඉඳුරන් দমনය කිරීමේ හැකියාව. ඒක හම්බ වෙන්නේ ටික ටික ටික ටික ටික ටික. ඒකමයි ශික්ෂාව කියන වචනේ තේරුම. ඒකමයි සමාධි කියන වචනේ තේරුම. ශාසනය කියන වචනේ තේරුම. ඒ නිසා මේක ත්‍රිවිධ ශාසනය, ත්‍රිවිධ ශික්ෂාව, ත්‍රිවිධ අංග ඒ ඔක්කොගෙම කියන්න පුළුවන් අපි කොච්චර වෙලා ගන්නවද මේ දස ආයතන කියන එක තේරුම් අරගන්න. අපි කොච්චරක් ඒක භාවනා කරන වෙලාවක උදාහරණයක් වශයෙන්. ඉඳගෙන ඉන්න වෙලාවේදී අපි මේ කරන්න ඕනේ වැඩේදී හිත ඉඳුරන්න ඕන ඕන විදිහට නටනකොට අපි කොච්චරක් බය හදු වෙනවද? අපි කොච්චරක් නිහීන වෙනවද? අපි කොච්චරක් අන්තේ වාසිකලෝ එහෙම තමයි අප්පා කොහොම නොකරනද භාවනා නම් කරන්න බෑ. හිත මෙහෙම මෙහෙමයි කියලා අපි ඒකට යටහත් පහත් වෙනවද? නැත්නම් ඔබ දැනගනින් මේක බුද්ධ ශාසනයක් තියෙන කාලයක් දුර්ලභ. මේ මට manussත්ව ප්‍රතිලාභයක් තියෙනවා. මට ක්ෂණ සම්පත්තිය තියෙන නිසා මං ක්ෂණයක් හරි පරියන්කේ ඉන්න වෙලාවේ කියලා කෝටි ක්ෂණවල මගේ හිත නන්නත්තර වෙද්දි එක ක්ෂණයක හරි මම ඇවිල්ලා ඉඳුරන් দমনය කරන ස්වභාවයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩනවා හිත පිට ගියාට පිට ගියේ හිත මම නැවත මගේ අරමුණට ගෙනල්ලා තියෙනවා ඒ නිසා අරමුණේ හිත පවත්තන හැම චිත්තක්ෂණයම මම ස්වාමිත්වයක් ඇති කරගන්නවා මම ආචාර්යත්වයක් ඇති කරගන්නවා ඒක ඒක තමයි බුදුහාමුදුර අපිට ඉන්න තැනින් ඔසව තබනවායි කියලා කියන්නේ ඉන්න තැනින් ඔසව තබනවා ඉතින් අපි ඔය සාමූහික භාවනාවට යනකොට සාමූහික භාවනා වැඩපිළිවෙලට ගියාම අපිට පේනවා තාරාතිරම් තියෙනවායි කිය. ස්ත්‍රී පුරුෂ වශයෙන්, උගත් නුගත් වශයෙන්, දුප්පත් පොහොසත් වශයෙන්, පැවිදි උපැවිදි වශයෙන්, එහෙම නැත්නම් වයස වශයෙන්, එහෙම නැත්නම් උපංගම වශයෙන්, කළු සුදු වශයෙන්, දිගපල්ල වශයෙන්. එනමුත් මේ ඉඳුරන් দমনයට Taman කොච්චර අප වෙලා කැප කරනවාද කියන එකට ওই කිසිම දෙක බලපෑමක් නැහැ. දුප්පත් උනත් පොහසත් උනත් එහෙම නැත්නම් උගත් උනත් නුගත් උනත් එහෙම නැත්නම් පොහස මේ පැවිදි උනත් නොපැවිදි උනත් අකොටිම බෞද්ධ උනත් නැති උනත් ඉන්ද්‍රිය দমনය කරගත හැකියි. ඉතින් ඒක නිසා අපි කියනවනේ මේ ඉන්ද්‍රිය দমন ආදී මේ ගැඹුරු ධර්ම තියෙන බෞද්ධයන් විතරයි. අනික් අයට ඒවා දෙන්නත් හොඳ නැහැ, ගන්නත් හොඳ නැහැ කියලා එහෙම ගන්නෑ. කවුරු කෙරුවත් උපපත්න සාධකයේ මොන වචනේ ලියලා තිබ්බත් කරන කෙනාට මේක කරලා බලන්න පුළුවන්. ඒ කිරීම සඳහා ආයතන දැනගන්න. මේ චක්කායතනේ වැඩ කරන හැටි දැනගන්න ඕනේ. කියන්නේ ඇහැ වැඩ කරන හැටි දැනගන්න ඕනේ. කන වැඩ කරන හැටි දැනගන්න. ඉතින් දැනගන්නේ එයා හිතුවක්කාරකම් කරන වෙලාව. කන ඇහැට ඕන ඕන දේවල් රෝන්දේ ගන්න වෙලාවක තමයි එයාගේ ස්වභාවික ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඒ වගේම කනට නානා ප්‍රසද්ද ඇහෙන වෙලාවේ එයා කොයි සද්දෙටද කැමති? කෙලස් එකටද නිකලස් එකටද? මම දීපයකටද නැත්තම් නන්නත්තර දේවල් වලටද කියලා අපි මේ ඉදරන් দমনය එහෙම නැත්නම් මේ ආයතන 10 ක්‍රම කීපයකට දාලා මෙයාගේ ක්‍රියාකලාපේ භූමිකාව තේරුම් ගන්න හදනවා. ඉතින් ඒකෙදී පළවෙනි අපි දත් පටන් ගන්නකොට කිව්වාගේ ඉඳගෙන කරන භාවනාදී අපි මෙවා වහලා තියලා උත්සාහ කරනවා. ඒක ওই මහසිව ස්වාමීන් වහන්සේගේ කතාවේදී පුංචි හාමුදුරු කෙනෙක් හත් අවුරුදු හාමුදුරු කෙනෙක් උගන්වනවා. මේ මහා ශිව කියන හාමුදුරු බුදු දෙනසි වැඩ ඉන කාලෙම පන්ති 18කට උගන්වපු බොහෝමත්ම පොතවගත ගැණුමක් ඇති මහාචාර්යවරයෙක් වගේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මොනක්වත්ම කරගන්න වෙලාවක් නැහැ නිතරම උගන්වනවා. ඉතින් ඒ වුණාට මේ බුදුජානසේ පණිවිඩයක් දෙනවා ඔබ අනුන්ගේ ගන්සභා බිස්නස් කර කර හිටියට ඔබ භාවනා කරන්නේ නැහැ. ගැලවෙන්න බැරුවොත් උඹට තේරෙයි ඔබ කොච්චර අහුවිල්ලකද අහුවිලා තියෙන්නේ කියලා. ඉතින් මේගේ සිද්ධි දෙකක් විතර තියෙනවා සාසනේ. පස්සේ මේ ශාන්සේ කල්පනා කරනවා දැන් මට පැයක් භාවනා කරන්න කොහොමඩක්වත් නැහැ හැම ශිෂ්‍යයෙක්ම ඇවිල්ලා මේ ආවල් පන්තිය තියෙන කියනවා. වැඩ කටයුතු වල හැතෙන්දි බොහෝමත්ම ගරු කරන ඔබ වහන්සේ වගේ ලස්සන දක්ෂ ගුරුවරෙක් නැහැ. අනී අපිට පොත කියලා දෙන්නේ කියලා. ඉතින් මේ කටයුතු කරනකොට පැය 24 මදි. එන්න එන්න ශිෂ්‍යෝ වැඩි වෙනවා. එන්න එන්න එන්න විෂය ධාරා වැඩි වෙනවා. පන්ති ගාන වැඩි වෙනවා. ඉතින් මේ ශාන්තිය දැන් මට තියෙනවා නම් අධිකාරියක් මට විවේකයක් ඕනේ නේ. විවේකේ නැහැ. ඉතින් මේ ශාන්තිය ඒක නිසා කල්පනා කරනවා කුකුලා අඬන්නේ ඉස්සර වෙලා. එහෙම නැත්නම් පසුදින අරුණ නරගෙන ඉස්සෙල්ලා පාත්‍රේ කරේ දාගත්තා සිවුරැඳ ගත්තා පැන්නා. කාටවත් කියන්නේ නැතුව යනවා. ගිහිල්ලා ගව් 120ක් යනවා. මොකද පලාතක හිටියන මේ ආම්දුර ආපහු ගෙන්න ගන්නවා. අර ස්ථානේ කරන්න බෑ. මේ ආම්දුර නැතුව. යනවා යනවා යනවා අන්තිමට ගියාට පස්සේ ඒ 120ක් ඈත ගමක හම්බ වෙන පුංචි සේනාසනයක් සංඝ වංශලා 39ක් ඉන්න. ඉතින් මේ සංසාරේ හරි සතුටක් ඇති වෙනවා දැන් හුලඟක්වත් නැහැනේ. SMS නැහැ, ටෙලිෆෝන් නැහැ, Skype කරන්න විදියක් නැහැ. මොකක්වත්ම නැහැ. ඊට පස්සේ එතන ආම්ඳුරන කතා කරලා කියනවා මම බොහොම අමාරු විවේකයක් ලබා ගත්තා. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට කමට හරක් දෙන්නේ කියලා. ලොකු ආම්ඳුරෝ දන්නවා මෙයා පැහියයි කියලා. ලොකු හාමුදුරුවෝ දන්නා මෙයා අයියයි කියලා. ලොකු හාමුදුරුවෝ දන්නා මෙයා මහාචාර්යවරයෙක් කියලා. කවදාකවත් හදන්න බෑ. PhD කියලා කියන්නේ permanent head damage. ආය කවදාකවත් හදන්න බෑ. ඉතින් මෙයාත් PhD. ඒ කාලේ හැටියට. ලොකු හාමුදුරුවෝ කතා කරලා කියනවා බල්ලා මෙයාට කිව්වට තේරෙන්නේ නැහැ. ඒසම කියනවා මං දැන් හරි වයසයි. මං දැන් උගන්නන වැඩේ කරන්න ඔය 29 වෙනි හාමුදුරුවෝ ඉන්නවනේ. මං වෙනුවට වැඩ කරන්නේ යා තමයි. ගිහිල්ලි වෙරලා කමටහනක් දෙයි. බොහොම මහන්සිලා ආපේකනේ. දෙවෙනි අබිනිෂ්ක්‍මණයනේ. ඉගෙන ගන්න. ඉතින් මේ ආම්තුරි දාගන්න ලොකු ආම්තුරි ඇත්තටම ඉතින් ඉත්තාන බහාරකාර විදියට දෙන්නේ නැතුව ඇති කියලා දෙවෙනි ආම්තුරු ගාන කියලා සකසලා වැඳලා අහනවා අවසරයි සාංශ මට කමටහන දෙන්න. ලොකු ආම්තුරු ප්‍රශ්න දෙක තුනක් අහලා අහනවා ඇයි ලොකු ආම්තුරු මයිලකට ඉවි කියලා. එතකොට මේ ආම්තුරණ තියෙනවා මේ ආම්තුරු අධික මාන්නක්කාරයි. කවදාකවත් කේන්දයක් අහන්නේ නැහැ. දැන් මේ වෙලාවේ නිහතමානී. මොක කලේ මොනින් නමලා තියෙන්නේ. වතුරක් කරට වැඩන්නේ නැහැ. ඉතින් අහමුදෝ දැනගෙන ඊට පස්සේ කියනවා මේ ලොකු අහමුදෝ එක එකන එවනවා එනවා මටත් වැඩ ඉවරයක් නැහැ 28 වෙනි අහමුදෝ ගාට යන්න මේ අහමුදෝන තාම තේරෙන්නේ මේ හත්තාලෝක වගේ දැන් අතින් අතට අතින් අතට යනවා හැම කෙනාම ගිහිලා වචන දෙක කතා කරනකොට දැනගන්නවා මේ මනසට උගන්වන්න බෑ මොකද මහාචාර්යකම හැමදේම දන්නවා ඒ වගේම ඝනාචාර්ය කෙනෙක් හැම පන්තිකට 500 500 ළමයි ඉන්නවා ඉතින් මේ පොඩි කෙනෙක් ඇවිල්ලා උගන්වනකොට බාර ගන්නෑ ඉතින් අන්තිමන ගිහිල්ලා ඉවර වෙන්නේ 30 වෙනි ආමතුරෝ ගා. 30 වෙනි ආමතුරෝ කියන්නේ මේ ළඟදී පැවිදි වෙච්ච හත් අවුරුදු සාමණේර කෙනෙක්. මේ ආමරණ දැන් හරිම සංවේගයි. තනත් හම්බුණා, වෙලාවත් හම්බුණා. ඒත් එක්කෙනෙක්වත් මට අනුකම්පා කරන්නේ මොකද හේතුව උගත් පිස්සුව නිසා. උගත්කම වැඩි වීම නිසා. දැන් පොඩි ආමතුරු ළඟට ගියාට පස්සේ දැන් වඳින්න බෑනේ මේ ආමතුරු බොහොම තලතුණා. කීල කියනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ දැන් උගුරත් බැරන්දි වෙලා. මට අනුකම්පා කරලා මට කමටහන දෙන්න. ඔකෝ මේ හඳුර බලලා කියන මේ මගේ අත්ත වගේ. මං කියන දේ කවදාකවත් අහන්නේ නැහැ නේ. ඕක හරියන්නේ නැහැ කිය. හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ කිය. අර හඳු අඬනවා. සාංශ මේ අතින් අත ඇවිල්ලා ඔබ වහන්සේ ළඟට ආවේ ඔබ වහන්සේ කියන ඕනම දෙයක් කරන්න මම නියතමානී වෙනවා. ඔබ වහන්සේ කිව්වොත් ළඟ තියෙන බිලක් තියෙනවා මඩවලක්. මං ඒ මඩවලට හරි බහිනවා. ආයිත් අර හඳු වෙනම් බහැලා පෙන්නන්න කියනවා. දැන් මේ ආම්දුර හොන්ත ಜಾති සිවුරක් ඇඳගෙන ඉන්නේ චැලෙන්ජර් වර්ගයේ සිවුරක් වෙන්න ඇති. ධනක් වහිනකම් කරබයි. ඉනක් බහිනකම් කරමද හා දැන් ගොඩ ඉන්නේ කියන. දැන් මේ ආම්දුර මඩ හොදගෙන ආවට පස්සේ කියනවා මම ප්‍රශ්නයක් අහනවා දෙන උත්තරේ හැටියට තමයි ඔන්න ඉගෙනilla කියලා. දැන් අර ලොකු ආම්දුරෝ ළඟ වාඩි වෙලා වඳින්න බෑ ඇදිලි වැඳගෙන කියනවා කල්යාණ මිත්‍රයන් වහන්සේ මට මොන දඬුවම කරලා හරි මට මේක දෙන්නයි කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ අහනවා උඹහත් තියෙනවා. නෑ. මත්සැද්දෙකුට අහුවෙනවා තලගොයේ. වැද්දා එලවනවා. එලවනකොට මේ තලගොයා රිංගනවා උඹහකට. ඒ උඹයි හිල් හයක් තියෙනවා. දැන් මේ තලගොයා අල්ලගන්න මේ වැද්දාගේ උපක්‍රමය මොකද්ද කියලා. තලගොයාට මේ තලගොයි මස තමයි ඒ පොතේ හැටියට බලනකොට කෙලින්ම තියලා කපලා අතර තියලා බැන්දත් අල්ලනවලු ඒ තරම්ම පෝෂ්‍ය පදාර්ථ හරිම වැඩි තලගොයි මාසේ ඒක රසමස උලක් ඉතින් ඒ නිසා වැද්දා අරින්නේ නැහැ. වැද්දා කොහොම හරි මූ මරනවා. නැත්තම් අල්ල ගන්න. කොහොමද අල්ලන්නේ? ඒක උදේ ලොකු ආම්දුරසින් හොඳ උගත නිසා කියනවා. ඕකේ හිල් පහක් කාලා පොඩි ආම්දුරනේ මේ හයිවෙන හිල පොළොවට කිට්ටු දැනක තියාන එකෙන් දුම් බිමිනවා. ඉතින් දුම් බිම් බහම ඇතුලේ ඉන්න කලවයට අනේනාතක් නැතුව හැම පැත්තෙම පයින්න හදනවා. දැන් අර හිල් වහලා නිසා දුම් පිමින හිලෙන් විතරයි එළියට එන්නේ. ඉතින් වැද්දට කැමැත්තක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් එනකොට අල්ල ගන්නවා කියලා. ඒ වගේ තමයි කියනවා දමුන්නාසි දැන් වාඩි වෙච්චාම දමුන්නාසිගේ මේ ශරීරෙත් හිල් හයක් තියෙනවා. ඇස් දෙක කියන්නේ එක හිලක්. නාස්පුඩු කියන්නේ තව හිලක්. කන කියන්නේ තව හිලක්. කට කියන්නේ තව හිලක්. කය කියන්නේ තව හිලක්. හිත කියන්නේ තව හිලක්. ඕකෙන් රිංගගත්තට පස්සේ තලග ඇඳුම් ගැහුවොත් ඔක කොහෙන් පණීද විශ්වාස නැහැ. ඒක ඇස් දෙක වහගන්න. ඒ ඒ ඒකට පොරොප්පයක් ගන්න. ඒ හිලෙන් තලග ඇින. ඊට කන් දෙකට ශබ්ද නැත්ැනකට යන්න. නාසය වහන්න බෑ සාමාන්‍ය මේ ලෝකේ ඉන්න සත්තුන්ගේ ඔටුවට විතරක් පුළුවන් නහය වහන්න අනික් සත්තුන්ට නහය වහන්න බෑ ඒ නිසා නාසයට ගඳ සුවඳ නැත්ැනකට යන්න දිව රසමසවුළු දෙන්න එපා දිව කතා කරන්නත් එපා වහගන්න දැන් බලන්න මේ ආනාපාන කියන තලගොය ඇතුළට ගියාම මේක එළිය පණින කොහෙන්ද කියලා පිම්බීම හැකිලිම කියන තලගොයා ඇහෙන්ද පණින්නේ කනින්ද පණින්නේ නාසයෙන්ද පණින්නේ දිවෙන්ද පණින්නේ කටෙන්ද පණින්නේ කියලා බලන්න එව්ව වහගන්න වහගත්තාම දැන් මේක ඇතුලේනේ දැන් පෙරලිය තියෙන්නේ. ඒක තමයි පරියංකේ ඉන්නකොට අපි ඉඳ ගන්නකොට පරියංකයට වාඩි වෙනකොට ශරීරය හදා ගන්නට හුඹහක් වාගේ. දැන් මේ සරුවච්චාන්සේගේ රූපේ දිහා බලන්න හුඹහම තමයි. වාඩි වෙනකොට විශාල පරිසරයක හිත පැති කය පැතිලා තියෙන උඩට යන්න යන කේතු ආකාර වෙනවා. මේක පෙරලෙන්නේ නැහැ, හැලෙන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථාන කියලා බලන්න කිසි කෙනෙක් ඒක ඉඳ ගන්නකොට පිළිවෙලට වාඩි වෙන්නේ නැහැ. ඒක කොට්ට මෙට්ට තියාන හාන්සි වෙන්න බලාගෙන තමයි භාවනා කරන්නේ. ඒකට බුදු වෙයිද බුදියයිද කියන එක හිතා ගන්න අමාරු. ඔක්කොම බුදියන්න බලාගෙන තමයි භාවනා කරන්නේ. ඉතින් එතකොට පටන් ගන්නකොටම අපි කයට තියෙන ආදරේ නිසා ජීවිතේ තියෙන ආදරේ නිසා එක්ක භාවනා මධ්‍යස්ථාන වලට යන්නේ බෑ අප්පා ඉඳගෙන ඉන්න බෑ ඉතින් භාවනා මධ්‍යස්ථාන ඊට ඇතින් බලනකොට නම් මේ ඇවිල්ලා බැනුම් අහන එක හරි වටිනවා නොකර ඉන්නවට වැඩිය ඒ වුණත් දිහා බැලුවොත් පේනවා ඔක්කොමලා මේ බිත්ති තමයි අල්ලන්නේ බිත්ති නැත්තම් සෑහෙන ගානක් නිවන් දකින්න ඉඩ තියෙනවා. ඉතින් වෙලා තියෙන ගොඩනැගිලි හදන්න බෑනේ බිත්ති නැතුව. මෙවට හේතු වෙලා පටන් ගන්නවා. ඉදිරියට පටන් ගන්නකොට උඹහ නැහැ. ඒක නිසා ඉඳගෙන පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් පනිදාය. රහය ඍජු කරගෙන ඒක හිතින් ගන්න කියනවා මම ඉඳගත්තාම මගේ ශරීරය හැටි පිට කියනවා මේ පනිදාය. දුවට හිතින් ගන්න කියනවා ඉඳගත්තාම මගේ කයේ ස්වභාවය ඇස් දෙක වහගන්න. ස්වરૂපේ. ඒක තියෙන්න ඕනේ ඍජුකය. ඒක තියෙන්න ඕනේ පල්ලංකේ. ඉතින් මම දන්නවා ඒක හරි විෂම කතාවක්. මොකද එතකොට හුඟ දෙනකොට මේ බුදුරජාණන්සිට වගේ වාඩි වෙන්න බෑ. ඒ විදිහට කන්දර ජීවිතය අනින්න බෑ. කියන කොන්ද බය නැහැ. ඉතින් ඒ නිසා নানা ආකාර ප්‍රකාර ලෙඩ වෙනවා භාවනා හරියන්නේත් නැහැ. නමුත් අපි හිතමු පටන් ගන්නකොට කොහොම කොහමරි කරන පටන් අරගෙන අඩු ගානේ එන්නේ එන්නේ එන්නේ දැනගත්තොත් මේ ඔපරේෂන් එකට ලති ලෙඩා ගත්තට පස්සේ ලෙඩා සුද්ධ කරලා ගත්තේ නැත්නම් ඔපරේෂන් කරන්න බෑ. ඔක්කොම සුද්ධ කරලා මයිල් ගාලා ඩිස්ඉන්ෆෙක්ට් කරලා ගන්න ඕන. ඉතින් හැම පරියන්කයක්ම අපි ලෙඩා ගත්තා වගේ තියටර් එක ඇතුළට නැත්තම් ශල්‍යාගාරයට ඉඳගෙන Taman ඉඳගත්තට පස්සේ පේනවනම් මම දැන් මේ හිටගෙන නෙවෙයි ඇවිදිනව නෙවෙයි නිදාගන්න නෙමෙයි මම දැන් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ස්පර්ශ කරලා බැලුවොත් ඇහෙන් රූප පේනවද කියලා ඒ හුඹහේ ඒ හිල වහන. නැත්තම් රූප පේන්නේ නැත්නකට යනවා නැත්තම් ඇත් දෙක වහගන්න. ශබ්ද ඇහෙන තැනක් මෙතන. හිත පිට යන ශබ්ද ඇහෙන තැනක් නම් ශබ්ද නැත්නකට යනවා. වාතයේ පිරිසුදු වාතයේ තියෙන්න ඕනේ ගඳ සුවඳ තියන්න හොඳ නැහැ. කටෙන් කතා කරන්නත් එපා. එහෙම නැත්තම් මොනවා රතවසවුළු දාගන්නත් එපා. කය දිහා බලන්න. දුම් පිපිනවා කියන්නේ ඕකට තමයි. දුම් පිපෙනකොට ඔන්න ඇතුලේ මේ මේ තලගොය නටන්න පටන් ගන්නවා. ඌ ඇහෙන් එළියට යන්න බලනවා, කනෙන් එළියට යන්න බලනවා, නාසයෙන් එළියට බලනවා. ඉතින් අපි හැම එකම ගේට්ටුවේ කාවල්කාරයෙක් දාලා ඉන්නවනම් නැත්නම් අපි කිව්වොත් මුරකාරයෙක් දාලා ඉන්නවනම් එයා අර කයේ නටන නැටිල්ල පේන්න පටන් ගන්නවා. ඉතින් උග වේලාවකට සමහර විටනවා ඉඳගත්තු ගමන් ආනපාන හිත දාන්න කියනවා. ඉතින් අදත් මම හිතන්නේ තුන් දිනක් විතර ගිය තිබ්බා බලන්න ස්වාමීන් වහන්සේ ආනපාන දැම්මට ආනපානේ අහුවෙන්නේ නෑනේ. ඔන්න කන බින්දුවක් පටන් ගත්තා. මේ අහුවෙන දේ බලපං කියලා භාවනා උගන්නනකොට පටන් ගන්නෙ ආනපානේ අහුනේ නෑ. මුඛාකාරී අසුබ වචනයක් දාගන්න. පේන දේ මොකද්ද කියලා කියනවනම් ඉඳගෙන ඉන්නකොට මම ඇවිදිනව නෙවෙයි කියලා පේනවනම් බුදියගන් නෙවෙයි කියලා පේනවනම් හිටගෙන නෙවෙයි කියලා පේන ඔතනින් පටන් ගන්න. ඔය කියන්නේ භාවනාවට ප්‍රවිෂ්ඨේ. උජුං කායම් පනිදාය. ඒකේ හිත නිදහාන කරනවා ඉන්න ඉරියව්වේ. ඒක කොච්චර ආදරයක් හිතනවද කියලා බලන්න මම මේ බුද්ධෝත්පාද කාලෙක අනේ සිල් අරගෙන මේ වගේ තැනට ඇවිල්ලා සිල් තුන් වට වෙලා ඉඳගෙන ඉන්නවා. මොන තරම් පිනක්ද? මොනක්වත් ලැබෙන්න ඕනේ අන්නේ මේ මංගල අවතරණේ නැත්තම් පටන් ගන්නකොට තියෙන මේ මංගල ලක්ෂණය හදා ගන්න අපිට මොනම දෙයක්වත් පිටින් ඕනේ අපි මේ නැති දේවල් ගැන කතා කරනවා මිසක් පට්ටලේ වාඩි වෙලා පට්ටලේ ගැන බලපන්. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් පූසෙද්දියා බලපන්. ඌ කොච්චර ජොලිය ඉන්නවද කියලා. පූසා ඇවිද්දත් කොහොම උපාසක බල්ලා වගේ කවදාකවත් මීයේ කල්ලපු නැති කෙනෙක් විදිහට තමයි ඇවිදී. නහගුණ වාලයක් දැම්මනම් උන්ට උපාසක මහත්තයා වගේ. ඉඳගත්තා සොක්‍රටිස් වගේ තමයි ඉන්නේ. උතු උන්ටට වටපිට බල්ලා දාර්ශනිකෙක් වගේ තමයි ඉඳගන්නේ. පොට්ටයක් උඩ නැග්ගත් බොහොම ලස්සනට ඉන්නවා. ඒ නිසා මේ පූසා අපිට දීලා තියෙන්නේ ඕක බලාගන්න. භාවනා කරන කාටවත් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉබ්බෙද්දියා කලන ඌ යන යන ටෙන්ට් එක අරගෙන යන. කලබලයක් වෙච්ච ගමන් ටක් ගාලා අකුල ගත්තා. ආයෙ මොකාටවත් මුකුත් කරන්න බෑ. ඒ වගේ දර්ශනයක් තමයි තියෙන්නේ ඉඳගත්තට පස්සේ. එතකොට අන්න ඒකෙන් පටන් ගන්න අපිට කියන්න පුළුවන් දවසට මං අඩු ගානේ දෙසරයක් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න කයදියා බලා ඉන්නවයි කියලා. ඒකට බුද්ධෝත්පාද කාලයත් අපිට ලැබෙනවා. manussත්ත්ව වටලාභයක් ලැබිච්ච කෙනෙකුට විතරනේ මේ වලිගේ පාගා ගන්න නැතුව වාඩි වෙලා ඉන්න පුළුවන්. අපිට වලිගයක් නැහැ නේ. දැන් රිලෙවෙකුට එහෙම උම ඉඳ ගන්න බෑ. වලිගය හැප්පෙනවා. කැංගරුවෙකුට එහෙම පොළවේ වාඩි වෙන්න බෑ. මොකද එන්න බාවක් තියෙනවානේ. ඒ ජීවිත හැයෙන කාලයක් පරිස්සම් කරගෙන තමයි බාව නැති කරන්නේ. සමහරට බාව නැව කියන එකයි භාවනාව කියන එකයි පැටලෙන්නේ. Tamanට බාවක් නැහැ. වලිගයක් නැහැ. ඒක මතක නැතිවම කට්ටියද. ඉඳගත්තු පස්සේ කොහෙද වලිගය තියන්නේ කියලා. නෑ අපිට කලබල වෙන්න දෙයක් නෑ වලිගයක් නෑ. හොඳට පట్టල වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඒක සතුට වෙන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ ඒ වෙලාවේදී ඔය කියන ඇහ කන දිව නාසය කය කියන මේ දේවල් වසා තැබීමෙන් සතිය පිහිටීමේ ප්‍රයත්නක් අපි කරනවා. ඒ වගේම වැදගත් දෙයක් හිතෙන්ද කියන්න ඕනේ අපේ තේරවාද සාසනයේ තියෙන වටිනා ගැනීම මොනවත් කරන්න එපා. කෙරෙන දේ දිහා බලන්න. ඒක තමයි අමාරුම දේ. හොඳට පట్టලෝ වාඩි වෙලා නැත්නම් බබාට කිරි දීලා නාවලා පුන්නලා බබා දිහා බලනින්න. බබාට මොනවක් කියන්න යන්න එපා. මුදුකට බබා දොයි. අම්මා බොහොම සන්තෝෂයෙන් බලා ඉන්නවා. කුරුඳුලේ දරුවා කිරි බීලා නාවලා ඇඳේ තියලා බලා ඉන්නවා. මේ වගේ අපි කවදද අපේ කයට සලකන්නේ? මේක කඹරනවා මේ වැඩි. ඔය ගෙදරක සුමේ කරන අම්මා කෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන කැඹිරිල්ල පොඩ්ඩක් හිතන්න. කවදාකවත් ඒ අම්මන්ඩිට තේරෙනවද මම මිනිස්සේ කණේ මට පොට්ටක් පැත්තකටලා වාඩි වෙලා ඉන්න වෙලාවක් හම්බ වෙනවද කියලා. ගෙදරින් එක දෙන්නෙත් නෑ. ඒ මෝගේ වාහේ මෝගේ වාහේ නෙමෙයි මේ මෝ අම්මා ඌට තේ අම්මට තේරෙන්නේ නැහැ. කඹුරණ එකට තමයි කැමති. බුදු කෙනෙක් පහළුනේ නැත්නම් අපි කවදාකවත් වාඩි වෙලා ඉඳීද? නැහැ. අපිට හිතෙන්නේ නැහැ ඔකේ ඉතලට ගින්දර දාන්න තියෙනවා. පුතායින් ඉස්සලා මේ වැඩේ කරන්න තියෙනවා. අර සුමේ මේ සුමේ කර කර ඉන්නවා මිසක් අන්තිමට හොම්ම ගන්නවත් වෙලාවක් නැහැ. අර මහජීව හාමුදුරන්ට පන්ති අතහැරලා යන්න බැරුවා වගේ. ඒ තියෙන දහසක් වැඩ කරද්දී විනාඩි 5ක් හොඳට පట్టල වාඩි වෙලා අතපය හොදාගෙන ඉන්න පුළුවන් නම් ඒ සතුට හිතන්න. Tamange කයට කරන ලুকু සත්කාරයක් නේ. ඉතින් පරියන්කේදී අපි කරන්නේ කිසිත් නොකර ඒක මම දන්නේ එහෙම කියනකොට තේරෙනවා කියලා හුස්ම ගන්න යන්න එපා හුස්ම වැටෙන්න අරින්න. පුම්බණ්ඩ හකුලන්න යන්න එපා පිම්බීම හැකිලින් බලන්න. ඉඳගත්තට පස්සේ දැනෙන බර බලන්න. මොනවත් හොයන්න යන්න එපා. හොයන්න ගියොත් දුකම තමයි හිත හොයන්නේ. හිතට කියන්නේ ඔබ පැන්සම් ඵලයක්. ඔබ නිව අඩු ඵලයක්. මොකද වෙන්නේ මම බලන්න. ඒකට හිත ඇවිල්ලා নানা ප්‍රකාර කියන ඒම නිකන් ඉඳලා හරියන්නේ හුස්ම ගන්න නැද්ද? ආහනපානේ කරන්නේ නැද්ද? පුම්බණ්ඩ හුලන්න ඕනේ නැද්ද? ඇයි මේ වෙලාවේ මෛත්‍රී භාවනා කරුවොත් මොකද වෙන්නේ? ඇයි මේ වෙලාවේදී බුද්ධ අනුසතිය කරුවොත් මොකද වෙන්නේ? අසුබ වේලුවොත් මොකද වෙන්නේ? අනිච්චන් දුක්ඛම් බැලුවොත් මොකද වෙන්නේ? නිකම්ම නිකන් ඉඳගෙන ඉඳලා හරියනවද කියලා ඒ හිත නිකන් පැහිය වෙන්න ආදිනවා. හරි ගන්නේ නැහැ. මුකුත් නැතුව ඉන්න පුළුවන් නම් හිටපන්. මොකද්ද වෙන්නේ කයේ? අපි මීට සාපේක්ෂව සක්මනට ගියාම එක වැඩක් කරන ගමන් ඇසුත් ඇරලා කනත් තියෙද්දි නාසයත් දිව විතරක් වහගෙන අර අරිට සාපේක්ෂව ඉඳුරම්පත් වෙන අධ්‍යා බලන. සක්මන් කරනකොට ක්‍රියාවක් කරනවා. සචේතනිකව ක්‍රියාවක් කරනකම එක වැඩයි හැබැයි. තනි පොළවක වංගු නැති පාරක ඇවිදීම සඳහා ඇවිදිනවා හක්කලම් කිරීම සඳහා අතෙන් යනවා මෙතෙන් නැත්නම් කෝච්චිය දුවන්න හදනවා හෝ ලිඳට දුවනවා නෙවෙයි. ඔය ඇවිදින ගමන් මේක දිහා බලන්න හිටියොත් අන්න චක්කුන්ත්‍රේ වැඩ කරන හැටි, සෝතින්ත්‍රේ වැඩ කරන හැටි හිතා ගන්න පුළුවන්. ඒ දෙන්න බලනවා ඇරලා තිබ්බොත් මේකෙන් එළියට පයින්නවා තලගොය. වමේ දකුණේ තමයි තියෙන්නේ. වම දකුණ කියලා කියන්නේ කාය ස්පර්ශේ නැත්තම් කාය ප්‍රසාදේ. ඒක තියාන තියාන යනකොට ඔන්න එහෙම් පැන්නා. එතකොට රූප පේනවා. ඔන්න කණෙන් එළියට පැන්නා. සද්ද ඇහෙනවා. ඉතින් මේ කයේ නැත්නම් කායින්ද්‍රියේ අදිෂ්ඨාන පූර්වකව සක්මන් කරන කෙනාට ඇහැට පැන්නයි කියලා දැනගන්න පුළුවන් කියන එක බුදුරජාණන් අපිට උගන්වනවා. අයේ ස්පර්ශයේ තිබිච්ච හිත ඇහැට පැන්නා. එහෙනම් කාය විඥානේ චක්කු විඥානේ බාටපත් වුණා. කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට මාරු වුණා. නැත්තම් පොල් ගහවෙලදී මේ කෝච්චි යන්නේ තිරුකුණාමලයේ පැත්තටද එහෙම නැත්නම් උතුරු දිශාවටද කියලා හරවල දෙනවනේ. ඒක මා බරපතල වැඩක්. කෝච්චි ඈත තියේදී ෂම් කරලා දෙනවා. දුන්නාට පස්සේ ඒ පාර යනවා. අනිත් පැත්තට දෙනවා තනි පාර. මේ වගේ අපේ හිතත්, පයේ වැඩ කරපු හිත ඇහැට පයින් නැහැටි, කනට පයින් නැහැටි දැක ගන්න පුළුවන් වුණොත්. ඒක බොහොම ගොරෝසු වැඩක්. උන්න යෝගාවචරය සක්මනේ ක්‍රියාව තේරුම් ගන්න. මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. මගේ අවධානය තියෙන්නේ পায় පොළවේ කෙටෙන තැන පඨවි ධාතුව එහෙම ඉන්නකොට ඔන්න එක පාට හිත පයින්නවා රූපයකට සද්දයකට ගන්ධ රස වුණත් වෙන්නේ ඉඳ තියෙනවා මේ දෙක සාමාන්‍යයෙන් කරදර කරන අඩුයි වැඩියෙන්ම අපේ භාවනාව කඩන්නේ කෙලස් උපදින්නේ ඇහෙන් කනෙන් තමයි ඒකත් හොඳට සක්මන් කරන කෙනා තේරෙයි කෙලවරට ගිහිල්ලා හැරෙන තැන තමයි කැඩෙන්නේ අර ඉරියාපතේ නැවෙන තැන හැරවෙන තැන සංදිස්ථානට ගියාම හිත හැඟුම් මුදාහරිනවා රූපෙට පයින්නවා සද්දෙට පයින්න නිසා හැරෙන තැනදී හොඳට දැනගෙන ඉන්න මෙතෙන්ට යනකම් අරගෙන ගිය සතිය කඩා ගන්න නැතුව හැරෙන්න හරියට තෙල් කලයක් පෙත්ත කවල තෙල් පිච්ච කලයක් අරගෙන ඔළුවේ තියාන යන කෙනා හැරෙනව තෙල් කලයේ හෙල්ලෙන්නේ නැති වෙන විදියට ඒක තමයි බුදුරජාණන්සේ දීලා තියෙන උපමා තෙල් කලයේ හෙල්ලුනොත් කඳුලක් වරනොත් බෙල්ල ගන්නවා පිටිපස්සෙන් එනවා ගහලේ කඩුව තියාගෙන ඉතින් ඒව කෙනෙක් අර අරගෙන ගියේ ඒක හිමීට හරව ගන්න කොහොමද කොහොම කලේ ඔළුවේ තියාගෙන රබාන ගගහ යන්නේ ආන්නේ වගේ හරව ගන්න පුළුවන්ද කියලා. අන්නේ එතෙන්දි පේන්න පටන් ගන්නවා එහෙම යන්න හදනකොට එහේ අපිට අභ්‍යාසයක් දෙනවා පොඩ්ඩකට එයා බලනවා දකින්න රූප, පේන තියෙන දේවල් බලන්න ගතියක් තියෙනවා. වටපිට තියෙන සද්ද ඇහෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අපිට ඕන කරලා තියෙන ඒක දැනගෙන අනතුරුදායක තැනක් මේ වාහනයක් හරවන වෙලාවක් ඒ නිසා පාරේ මිනිස්සු දැනගන්නවා යා බොහොම හිමීට ගිය පාරෙන් හරව ගන්නවා වගේ අර එන රූපේ අර එන සද්දේ විස්තර හොයන්න යන්න එපයි කියන. පෙන් හොයන්න ගියොත් සත්‍ය කැඩෙන. පයේම හිත තියාගන්නයි කියන. ඉතින් ඒක සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභයංජනක් ගායි හෝති. මම පයේ නම් හිත තියානින්න ඕනේ රූප පෙනුනත් අස්තර විස්තර බලන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. බලපු ගමන් හිත ඇහැට පයින් ගතිය වැඩි පයට ගන්න තියෙන ගතිය වැඩි. යත්වාදීකරණ මේතං අසංගතං විහරන්තං uppajjati papaka kusala dhamma tatta sangaraya apajjati. ඇහැට ගියොත් යම් හේකින් උපදින්න ඉඩ තියෙන අකුසල ධර්ම ප්‍රමාණය නොයිපද වීම පිණිස හිත ගන්නවා කකුලෙම තියානින්න. හිත පිට ගියොත් යනවත් එක්කම කෙලෙස් උපදින්න පටන් ගන්නවා. නූපන්න අකුසල උපදිනවා. දැන් මං හිතිය මෙච්චලා කෙලෙස් නැත්නම් මං බලනවා පිට ගියත් ඉක්මනට ආපහු ගන්න නැත්නම් නොයන තැනට යන්න නම් දැකපු රූපේ විස්තර ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බැලුවොත් හිත ඒක දිගේ වැලෙන පැත්තට මැත්ත ගහලා දුන්නා වගේ කතන්දර මාමාවයි එතකොට මතකත් නෑ අපි සක්මන් කරොබ් බව. ඒක නිසා ආපහු ගන්න නම් යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං උප්පජ්ජති අපාපකා කුසල ධම්මා තත් සංග්‍රහය අපජ්ජති. යම් හේයකින් හිත අසංවර වෙලා හිත පිටත ගියොත් උපදින සින කෙලෙස් නොයිපද වීමේ වගකීම යෝගාවචරය ගන්න. රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරය අපජ්ජති. ඇහැට තමයි රස මේ ඇවිදින එක දැන එපා වෙලා. පොළවේ පය වදින එක එපා වෙලා. ඒක නිසා රූප බැලීමට ඉබේම හිත පිටපයින් කඩප්පුලි ගතියක් හිතේ තියෙනවා. ඒක දැනගෙන එහෙම යනකොටම ඒකේ විස්තර විස්තර ව්‍යාභාග වලට යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. ගියොත් ඒක දිගේ ඇදලා යන නිසා পায়ට හිත ගත්තොත් ඒ යෝගාවචර අර මෙතෙක් වෙලා හිතේ තිබුණු නෝපන්න කුසල් නොයිපද වීම පිළිබඳ ජීවිතේ පළවෙනි පාඩම ඉගෙන ගන්න. සුද්ධ පවිත්‍ර කරගත්ත මගේ චච්චිත්ත ප්‍රවෘත්තිය අනතුරු දායකට தත්වයකට යන්න කිට්ටු කරලා තියේදී ඒ ගිහිල්ලා ගා ගන්න නැතුව කක්ක කර ගන්න නැතුව කෙලෙස් උපදවා ගන්න නැතුව මම ආරක්ෂක භූමිය ඒකට කියනවා ගෝචර අධ්‍යත්ත භූමිය කියලා හිත පවත්වා ගැනීම බලනකොට පේනවා මේක දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේක බන අහලා මේකයි මම කරන්න ඕන කියලා දන්න කෙනාට වෙලාවකට හිතෙනවා මං හැරුණා හැරීමේදී හිත පිට ගියේ නෑ රූප නැතුව නෙවෙයි ශබ්ද නැතුව නෙවෙයි මම මෙහිට තෙල් කලිය වට වට ගන්න නැතුව හරව ගත්තා. ඉතින් මේක ඉරියාපතයේ පවත්වපු සතිය ඉරියාපත සංදිස්ථානයේ පැවැත්වීම කියලා මේකට කියනවා. යමින් පවත්වපු සතිය හැරෙමිනුත් පැවැත්වුවා. එනතම් වාහනයක් කෙලින් පදවන්න ඉගෙන ගත්ත එක්කනා નિયમિત හන්දියකින් හප්ප ගන්න නැතුව හරව ගන්න පුළුවන් වුණා. ඉතින් මේක විශාල අභ්‍යාසයක්. එහෙම නැතුව මේ අභියෝගයක්වත් අරියාදුවක්වත් මේ මට කරගන්න බැරි වැඩක්වත් නෙවෙයි. ආන්නේම කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා අපේ ගතියක් තියෙනවා මේ කරගෙන යන භාවනාවට අරමුණට හිත නීරසයි, කම්මැලි, ඒකාකාරී. පිටින් එන කුණු හරපෙට හිත හරි ආසයි. හිත විචිත්‍රයි. සිද්ධි බහුලයි. එචිතා මේවා කියලා හිත අර ඇහැට පයින්නවා. කනට පයින්නවා. මේක කාගේවත් පුදුලික දෝෂයක් නෙවෙයි. මනුස්ස හිතේ හැටි. මේක මනුස්ස හිතේ හැටි. මේක දැනගන්න නම් ලෑස්ති වෙලා ගිහිල්ලා Tamange දෝෂයක් ගන්න එපා. මේක මම කරපු දෙයක් නෙවෙයි. මම මේ සිල් අරගත්තේ. මම මේ සක්මන්ට බැස්සේ මේ රූප බලන්න නෙවෙයිනේ. නමුත් මගේ හිත මනුස්ස හිත ස්වභාවෙම වැඩි කෙලස් තියෙන තැනට අදිනවා. අපිට කොච්චර සිල් ගත්තත්, අට සිල් ගත්තත්, දස සිල් ගත්තත්, සාමාන්‍ය සිල් ගත්තත්, උපසම්පදා සීලය ගත්තත්, දුතාංග රැක්කත් හිත ඔච්චරම තමයි. ආනෙකට පශ්චාත්තාප නොවි දක ගන්න පුළුවන් නම් මේ හැරෙන තැනදී හිත පිට යන වැඩි යන්නේ ඇහැට යන්නේ සද්දෙට ආන්නේක දැනන පශ්චාත්තාප වෙන්න එපා මං හිමීට ආයසරයක් පහයට හිත ගන්නවා කියලා ගියොත් ලොකු ස්වාමින්වහන්සේ කියනවා මේක බේර ගන්න නම් ප්‍රශ්නේ හන්දියට කිට්ටු වෙනකොට දැනගන්නයි කියනවා මගේ හිත දැන් පිට යන්න ඉඩ තියෙනවා. ඒක නිසා වැඩි අවධානයකින් වැඩි සතියකින් ඒකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා කියනවා පట్టල කරගන්නයි කියනවා. බුරුමේ පඬිස්සංශ කියනවා අපි යන්නේ බෝ වෙන ලෙඩක් තියෙන තැනකට නම් යන්න ඉස්සෙල්ලා එන්නතක් ගන්නයි කියනවා. බෝ වෙන ලෙඩක් තියෙන තැනට යනවා නම් එයා කියනවා මේ ඒ පොඩි එන්නතක් ගන්නවා එතකොට දෙන්නේ අර ලෙඩ රෝගවල පුංචි භාගයට මරපු විස බීජයක් දානවා ඇඟට. එතකොට ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිය හැදෙනවා. එතකොට බෝවෙන් ලෙඩ එන්නේ ඒ ඒක තමයි මේ සතිය කියන්නේ. මේ මෙහෙමයි තමයි මෙතෙන් යනකොට ඔන්න මට දැන් සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම වැඩි අවධානයකින් යනවා. ඉතින් යෝගාවචරයා එහෙම යෝගාවචරයා කානිවල් එකට ගියයි කියලා හිතන්නේ. බර්ත්ඩේ පාටි එකට ගියයි කියලා හිතන්නේ. කන බොන පිරිසක් එක්ක ගියයි කියලා හිතන්නේ. පුළුවන් වෙයිද රැක ගන්න. මේ ඔක්කොමලා පිස්සු කෙලින තැනකට ගියාම රැක ගන්න පුළුවන් වෙයිද අර ලාවට හැදෙන කිරිබිම්මල් නැටි වගේ තියෙන සතිය අලාපාලු වෙලා යනවනේ. ඉතින් මේ පිංකම් වලින් මොකද්ද කරන්නේ? ඔක්කොමලා එකතුලා එකතරේ සාදු සාදු සාදු කර ඕනිවා. මේක කරන්න කොච්චර ඉවසිල්ලකින් තනි පංගලමේ මේක බේර ගන්න ඕනේ. ඒක කෙරගත්තට පස්සේ නම් පුළුවන් සාදු කියද්දිත් මේක බේරන්න. අපි වෙලා තියෙන්නේ අපි එහෙම කොටිම්ම කියනවා නම් දැන් මේ පන්තලකට එහෙම නැත්නම් ස්ථාන ගියාට පස්සේ අඩු ගන්න ලක්මනක් දකින්න තියනවාද කියලා බලන්නකො කොහෙවත් නැහැ. ඒක ඒක ගිලීලා ඉවරයි. අනුරාධපුරේ යන්න ඕනෙම තැනක රහතන් වහන්සේලා හිටපු තැන් වල සක්මනකට වීදම් කළ තියෙන ප්‍රමාණය බලන්න. බුදුමාකාර වේදම් කරලා අඩි 6 අත උස්සලා ඒ සක්මන හදලා තිනවා එතන එන තෙරුණාංශෙට මේ කොට නැගිලි හැදුවට වැඩිය මහන්සි වෙලා. දැන් නැහැ. දැන් සිංහලයට පයින් යන්න බෑ. ඌට ත්‍රී වීලර් එකක් උපදින්න ඕන ඌ උපදිනවත් එක්කම. මේ ලහඩම් ගහලා පයින් ඇවිදින්න බෑ පොළවේ කකුලේ මයිල් ඇවිල්ලා. ගල්ල යනකොට ඉඳ වෙනවා. ඉතින් කොහේ යන්නේ? කාටද කිව්වොත් යකෝ තොගේ හොම නෙවෙයි බුදුහාමුදුර රජ කුලෙත් ඉපදිලා අවුරුදු 45ක් සරපදයක් දාලා නැහැ. හැමදාම හැතැම්ම 10 15ක් ඇවිදලා තියෙනවා. දැන් කියනවා ඩයබටිස් වලට හොඳ නැහැ සරපු දාන්න ඕනේ. අනේ ඩයබටිස් එන්නේ සරපු දාන්නේ උන්ට විතරයි. හොඳට පොළවේ කකුල් දෙක හැපිලා යන එකට මොන ඩයබටිස් නැව පුවක් ගහගෙන ඉන්න දවසකට එක සැරයක් මොන ඩයබටිස්වත් නැහැ. පුවක් ගහත් තියා මේ මාසෙට පඩියක් නැහැ ගන්න බෑ. එයි මේකේ ශරීරයට ආසාව. මේක තැලෙයි මේක පොඩි වෙයි bitter මල්ල වගේ තමයි තියන්නේ. ඔහොත් හොඳට සක්මන් කරනකොට මේක පුරුදු කරා නම් මේ සතිය කැඩෙන්නේ නැතික විතරක් නෙවෙයි ගොඩාක් ආනිසංශ තියෙනවා. එතකොට මේ යෝගාවචරය තේරුම් ගන්නවා චක්කුන්ද්‍රිය සහ සෝතින්ද්‍රිය කියන දෙකම අභියෝග අවස්ථාවකට ගිහිල්ලා චක්වින්දිය සෝතින්දිය හරියට මාළු බානවා වගේ අපේ හිත කඩන්න හදනවා. අපි බලා ගන්නවා එක දවසක් මේ බාධා තියේදී මම කඩා ගන්න නැතුව කොහොම හරි ගෙනිච්ච සතිය හරව ගන්නවා කියනකොට යාට තේරෙනවා මේකට දෙවන්නේක් නැහැ තක තීරුකම විතරමයි ප්‍රශ්නේ. තණ්හා විතරයි ප්‍රශ්නේ මොකද වැඩි කෙලෙස් තියෙන තැනට හිත යනවා. මේක දැනගෙන ඵලයන්. ඉතින් දැන් අපි මම දන්නවා නම් භාවනා කරන කෙනෙක් වශයෙන් මේ හන්දි ස්ථානයකදී මගේ හිත රාගයට වදිනවා. ලස්සන රූප දකින්න ආස කරනවා. සද්ද ඇහෙනකොට ආස නැතත් පනිනවා. ඉතින් මට කියන්න පුළුවන් ද වෙන ළමෙක් දැකලා ළමයා රාග කරන්න එපා, ද්වේෂ කරන්න එපා කියලා ඌ ඒ ළමයා ඇහුවොත් එහෙම හොඳයි. ස්වාමීන් වහන්සේට නැද්ද කියලා ඇහුවොත් එහෙම රෙදි නෑනේ. හෙළුවෙන් ඉන්න වෙන්නේ. අපි මේ අනුන්ට කියන්න ගියාට බයිලා අපි ළඟ තියෙනවා කියලා දන්නවනම් අපේ මේ අඩුපාඩුව අපිට කියදැයි මං ඉතින් කියන්නේ නම් අනුකම්පාවට තමයි මම ඒ කිල්ලෝටත් හුණු තියෙනවා මටත් තේරෙනවා භාවනා කරනකොට හිත පිට පයින් ඉතින් අම්මලා තාත්තලා හරියට පොඩි උන් හදන්න හදනවනේ. පොඩි උන්ට තේරෙනවා. පොඩි උන්ට තේිනේ අම්මලා තාත්තලා පෙන්කෙල්න කාලේ පෙන්කෙලලා නිසා තමයි අපි හම්බුනේ. දැන් උන්දලා එනවා අපිට බණ කියන්නේ. පොඩියෙකුට කියලා දුන්නොත් අම්මා එහෙම කෙරුවට කමන්නේ තාත්තා එහෙම කෙරුවට ඔබ බලපන් මෙහෙම යනකොට හැන්නකොට සතිය කඩා ගන්න තුින්න කියලා අනී අම්මට තාත්තට වැඩි පොඩිකට හොඳට තේරෙනවා. පොඩි එකා කරනවා. එහෙම තියේදී ඇයි මේ නාකින්ට බණ කියන්නේ කියලා මගෙන් අහන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. නාකුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කාරණාව තේරුම් ගත්තා නම් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සක්මන කියලා කියන්නේ අල්රෙඩි ටිකක් අභියෝගශීලී අවස්ථාවක්. අපි හිතලා මේ ඇවිදින්නේ. ඒකේ තමයි හිත තියන්නේ. අපි ඇත් දෙක අරගෙන යන නිසා ඉරියාපත සංදි වෙනස් වෙන නිසා එකම ඉරියව්ව නෙවෙන්න නිසා මේකෙදී පහර දීම් වැඩි. කෙලස් පහර දීම් වැඩි කොච්චරක් peer ගන්න පුළුවන්ද කියලා කිව්වොත් හැදෙන යම් සමාධියක් තියෙනවනම් හැදෙන යම් සතියක් තියෙනවා නම් පරියංකයට වැඩිය බොහෝම ජවාධිකයි ත්‍යක්තයි ප්‍රතිබලයි. එහෙම තමයි අර තවාණේ හිටවපු පැලේ ගිහිල්ලා ශේෂ්ත්‍රයේ හිටියවා වගේ. ඉතින් තවාණේ පැලේ හිටපුවම ශේෂ්ත්‍රී ටික කාලයක් නෙළුම් රෝග හිටිනවනේ. තවාණේ ජීනුවට හුන්නට වතුර දාලා හේවනේ තියාගෙන තමයි තවන් කරන්නේ පැලේ. ගිහිල්ලා හිටවපු ගාන නෙළුම් රෝගේ. මේ වගේ තක්මනේ තිබුණ පරියංක සමාධිය තක් පරියංකේ තිබුණ සමාධිය තක්මන්ට ගිය ගමන් ටිකක් හැලහැප්පිච්ච ගතියක් එනවා කලබල ටිකක් එනවා හැබැයි කවදාරි පටල් වුණොත් කවදාරි මේ කලාව තේරුම් ගත්තොත් තේනවා අර වගේ දහස් කුණයකින් ඇට හයි වෙලා මේ කරබඩ ටිකක් තියේදී වැඩක් කරන ගමන් සතිය පවත්වා ගන්න පුළුවන් ගතියක් පුරුදු වෙනවා බාධා සහිතව දැන් අපි හිතමු එදිනදා වැඩ කරනකොට දත්ම දිනකොට සතිය පිහිටවනවා එදිනදා වැඩ කරනකොට බත් කනකොට සතිය එතකොට ඇහ කන දිව නාසය කය ඔක්කොම ගොජ දාන විශේෂයෙන්ම දාන ගන්න වෙලාව කියලා කියන්නේ ඒක හොඳට මතක තියානින්න මේ Brahmacharya රකින්න කෙනා ඉන්නවනේ. ස්ත්‍රී පුරුෂයන් සමග එකට වාසය කරන්නේ නැති ඇත්තෝ ඉන්නවනේ. ඒ කට්ටිය කැමරට හරි ලොල්. අර කාමයෙන් හම්බෙන්නේ නැති රසස්වාදය පැණි රහෙන් තමයි ඇති කරන්නේ. ඉතින් පැණි රහ එනකොටම කෙලෙනවා. ආසාව වැඩි කැමරට. ඒක නිසා වෙන්නේ නැති දායකයෝ <clears throat> පැණි රස જાති 32ක් විතර ගෙනත් තියෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ පුල්ලුවන් තරම් වලඳලා ගෙදරත් අරගෙන යනවා ටිකක්. ඊට පස්සේ උපාසක මහත්තයා ආවම කියනවා මේ මේ ඩයබටිස් වලට මොකද්ද ගන්න බේත කියලා. කොලෙස්ටරෝල් වලට මොනවද ගන්න බේත කියනවා. කිසිම දායකයෙකුට ඒක තේරෙන්නේ අද සංඝයා වහන්සේ නමකට දෙන කැම වේල තමයි ලෝකේ කැතම කැම වේල. කිසිම තැකීමක් නැහැ. අරයත් ඇවිල්ලා බෙදෙනවා, මෙයත් ඇවිල්ලා බෙදෙනවා. අනේ සාංශ මේ গিදර හැදිච්ච මඤ්ඤොක්ක කියලා ඒකත් බෙදෙනවා. ඉතින් මේක මම උයපු පලාවක් කියලා තව එකක් බෙදෙනවා. අනේ කොට ගහපුවාම බැකෝ එකක් ඕනේ හාමුදුරන්ට බත් ටික පාදගන්න. හැම සාංගික දානයකටම ගියාම ලෝකේ ඉන වර්ස් කම්බිනේෂන් එක. ඒ කියන්නේ වෙන මිනිස්සු උයනදී ප්‍රමාණ කරනවානේ. මේක නෑ. ඉතින් අපි භාවනා කරන්න ගියාම ගියන් වශයෙන් වුණත් කෑමට බුදුම ලෝල්කමක් එනවා. ඒ මොකද හේතුව අපේ අර ලිංගික ක්‍රියාවල් දැන් යටපත් වෙලා තියෙන්නේ. ඒක ප්‍රකාශ වෙන්නේ පැණිරස වලින් තමයි. ඉතින් ඒක නිසා බුදුචානන්සේ කියනවා රැට කෑමත් නැතර කරපන් කියලා. කාලා වරෙන්කෝ කාමෙත් නෑ, ගෑනුත් නෑ, විනිහත් නෑ. රැහැට කන්නත් නැහැ තනි ඇඳේ පුදියපන් කිය. ඒකද කියනවා ඒක සෙయ్యක ඒක බත්තක කිය. මිකි ඉල්ලගෙන කන පරිප්පුවනේ දැන් පේන තියෙන දැන් මේ. Tamanට දඬුවම් බමුණවා ගන්නවා. ඒක සෙయ్యක කියලා කියන්නේ ඇඳේ දෙන්නේක් නැහැ. ඒක බත්තක කියලා කියන්නේ උදේවරුේ පමණයි කියන්නේ. ඉතින් මේකට යන කට්ටියට පිස්සු තියෙන්න බෑ. ඇයි මේ දෙවේල කාලා මිනිහත් එක බුදියා ගන්න මෙච්චර අවස්ථාවදී නැත්නම් ගෑණිත් එක්ක ඉඳද්දී මොකටද මේ භ්‍රමචාරියා දැන් ඒ මදිවට කියන පරියංගයට ගිහිල්ලා ඇහැ කනත් වහගෙන අරමුණේම හිත තියාගනින් කිය. නිකමට හරි හිතනද කවුරු හරි තව කාට හරි මේක දඬුවමක් දුන්නා නම් ලෝකෙ තියෙන කැතම දඬුවමනේ මේක. ඒකේ අනිත් පැත්තේ ඉතින් මං ඒක පවර ගන්නවයි කියනකොට ලොකුම පිනනේ මේක. Brahmacharya කියන්නේ ඒකට. මං කියන්නේ නෑ මට කවුරුත් කියලා නෑ. මම මේ පැවිදෙන්න යනකොට මගේ අම්මත් විරුද්ධයි, අප්පච්චිත් විරුද්ධයි, ඔක්කොමලා විරුද්ධයි. ඒ වගේ මට කවුරු හරි කිව්වා නම් අහවල් දෙ දෙන්නම් පැවිදියන් කියලා කවදාකවත් මම ගන්නෑ. දැන් මට හිතන පැවිදෙන්න ඕනේ. මට හිතන මේ දෙක ඉතින් පුදුම ශක්තියක් නෙමෙයික. මේකනේ බුද්ධ ශාසනය කියන්නේ. එතින් අපි අඩු ගන්න මේ දවස් හත අටකට හරි පැත්තකටලා ඉන්නකොට දැන් අපි එහෙම කරගෙන ඉනකොට අපි දැනගන්නවා අනිත් තැන් වලදී හැඟුම් මුදා හැදලා කෝක වේදත් කෑම මේසෙදී පුදුමයි. ඒකයි මිනිස්සු මෙච්චර මේ භෝජන සංග්‍රහ පවත්තා. හිස් මිනිසුන් කුස් පුරවන බස් දඩවන බුදුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණී මලක පැතුම් හිස්මිනිසුන් කුස්පුරෝණ බත්තෙපලන බුදුන් මේස සරසන්නට මා පිපුණේ නැත හෙළ දෙරණී මලක් වුණත් ලැජ්ජ වෙනවා මේ කාල කාමසේවණේ කියන මේ පෙරේත යකුන්ගේ කැම මේසේ මලක් වෙන්න. ඒක මේ රබින්ද්‍රනාත් tagore කියප එක. කෙසේ නමුත් යෝගාවචරය කැම කන වෙලාවේදී Tamange හැ, Tamange කන නාසයේ දිව කය වැඩ කරන හැටි බලන්න අපි සතිපාසලේ පොඩි සෙල්ලමක් කරනවා. මේ වගේ කට්ටිය ඔක්කොම වාඩි කරනවා. ඔයගොල්ලන්ට සතිපාසල වෙන්නම් ඉතින් මැරිලා ඊගාවාත්මෙ ඉන්න වෙනවා. නිකමට හිතන්නකෝ මැරිලා ඊගාවාත්මෙ ඉන්නේ අවුරුදු 7 බබෙක් කියලා. එයාට කියනවා අත දික් කරගෙන ඇත් එක වහගෙන ඉන්නේ කියලා. අත දික් කරගෙන ඇත් එක වහගෙන ඉන්නේ කියලා හිඟන්නේ කවා. අපි ගෙනියනවා ටිකක් කට්ටිය ගිලිනවා ටට් ටට් ගාලා টොපි ටිකක් බෙදන්න කියනවා අත උඩ තියාගෙන යන්න කියනවා. එයාට බබාට කියනවා පොඩි එකාට කියනවා දැන් ඔය টොපි බර බලන්න. මම අතේ තියාගෙන කොට බර බලන්න. පොඩ මේක හොල්ලලා බලන්න කොච්චර බරද කියලා. ඊට පස්සේ ඇත් එක වහන නහයට තියලා බලන්න මොනවද ඉද සුවඳ කියලා. කනට තියලා පොඩි කරලා බලන්න මොකක්ද එන සද්ද කියලා. ඒ ඔක්කොම පෙන්වස් කරන දැන් ඔක ඇරලා බලන්න ඔය හිතපු එකමද තියෙන්නේ කියලා. ඇත් දෙක වහන දැකපු එකමද තියෙන්නේ කියලා. ඉතින් ඒකට ඒගොල්ලෝ දන්නේ මේ තොපියක් තිබ්බද ගල් කැල්ලක් තිබ්බද මොකක්වත් දන්නේ නැහැ කොහොම හරි නහයට බල්ලා තිනවා අතට බල්ලා තිනවා කනට බල්ලා තිනවා ඇත්තකට බඩට කියොත් දැන් තොපිය කොන දිවාග තියන්නේ කියලා. රස කොහොමද කියලා. ඒතර කියනවා මේ මේ මේ මේ රසවත්. දැන් හොඳට කෑල්ලක් හපලා හරි කටේ තියාගෙන ඉඳලා රස බලන්න. කට පුරාම කුමුතුල බලන්න රස. ඉතින් ඒකට ඒ ළමයි දන්නවා මේ ටොපි එක වෙනද ටොපි කන්නේ දෙක තුනක් එකවර කටේ දාගෙන. දැන් මේ එක ටොපි එක ගඳ මෙහෙමයි රස මෙහෙමයි පහස මෙහෙමයි බර මෙහෙමයි කියලා දැනගත්තට පස්සේ කඩුවෙලදී අපි කරා ඒක අපි ගත්තේ මාස්මෙලොස් කෑල්ලක්. වැඩිමාල් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා සංස අද තමයි මාස්මෙලොස් කෑවේ කියලා. වෙනද අවුරක් කරන කටේ දාගත්තාම කක්ක යන වෙලාවට විතරයි දන්නේ මේ මාස්මිලොස් යන්නේ කියලා. අපේ තාත්තා මාස්මිලොස් කම්පැනියක් කරන්නේ ස්වාමීන් වහන්සේ කවදාවත් මේ විදිහට මාස්මිලොස් ගාස්ක බර රස වර්ණය ගඳ කවදාවත් බලලා නැහැ. ඉතින් කෑම මේසෙට ගියාට පස්සේ අපි කෑම අනනකොට ඒකේ බර ඒකේ රස ඒකේ වර්ණය ඒකේ හැඩය ඒකේ සුවඳ ඒක කටේ තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? හපහපයින්කොට මොකද වෙන්නේ කියලා බැලුවොත් එච්චර පිටු ගානක් වළඳන්න ඕනේ නැහැ. අපි වෙනදා කොච්චර කෑම දාසලාද කියලා තියෙනවා. පිටු තුන හතරක් කනකම් මොනව වෙනවද කියලා දන්නේ අපි. ඉතින් එතකොට පොඩි ප්‍රශ්නයක් හිටිනවා. ওই නාකෙන්ඩ උගන්වනකොට සෑහෙන ප්‍රශ්න තියෙනවා. මහසිසාරද ස්වාමීන් කියනවා මේ කතාව කියලා දුන දවසේ නාකේ කෑම නොකා අතාරිනවා. මොකද එහෙන් බලබලා කන්න ගියාම බඩ පෙරනකම් කන්න බෑ. හෙට ඕන ඩයබටිස් තද ඕන කොලෙස්ටරෝල් තද ඕන කලන්ත හැදිලා වැටෙනවා. ඇයි? මේ අධික උත්කෘෂ්ඨ විදියට කරන්න කියලා කන් නැතුව ඉඳලා. මේ හාමුදුරු උගන්වනවා නෙමෙයි. ගන්ධ බලපන් රස බලපන් අරක මේ කියලා. ඉතින් එහෙම කරනකොට කන්න බෑ. ඒක මා පුදුම හෙල්ලමක් තියෙනවා. ඉතින් කියනවා මහජී සාඩු ස්වාමීන් බෑ මේ භාවනාවට අනිවාර්යම ශක්තිය ඕනේ පුරුදු ප්‍රමාණය කන්න. මේ කෑම අඩු කරන්න හරි එහෙම කන්නේ නෙවෙයි මේ කියන්නේ කනකොට කාපන් කිරලා. මැටි උනත් කමක් දැන් කනකොට රාත්තල් ගන්න දන්නේ කිඹුළු කිරිපැටි කිලිනා වගේ කාගෙන කාගෙන යනවා උදේට කාලේ ඕන් අතෝදන ඕන් දවල්ට ලැහැතිගෙන ඕන් කාගෙන කාගෙන කාගෙන යනවා ඊට පස්සේ ආයේ අතුරුපතක් කාලා රෑ වෙනකොට එකක් කනවා ඒකල කාම ක්‍රීඩාවල ඉදෙනවා මේක නෑ පුළුවන් නම් කම්ම බැන්නම් කම්ම දෙකයි බඩ දනවනම් කහට ටිකක් බීපන් බුරුම ගියාම කහට දෙන්නෙත් නෑ ඒක විකාල භෝජනී කියලා කෝපි දෙන්නෙත් නෑ උණු වතුර ටිකක් දෙන්න අප්පා බඩ දනවා ඒ වෙලාව ගෙදර හිටියානම් අරක මේකෙන් පුරව ගන්න තිබුණා නේ කියලා හිතුණට ඉතින් එහෙම කරගෙන යනකොට ආහාරයේ ප්‍රමාණය තේරෙන්න බෑ. එතකොට පංචේන්ද්‍රියෙකම හික්මීමක් තියෙනවා. පරියන්කේ කතාවක් නෑ දැන්. සක්මන කතාවට වැඩිය කැම ටික කනකොට, දත මදිනකොට, නානකොට මේ කටයුතු කරනකොට හොඳට බැලුවොත් මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අපි ගන්න සංඥා ටික අපි එකටවත් ගෙවන්නේ නැහැ. හැබැයි ගෙවෙන්නේ තුනට ඒගොල්ල හැම සංඥාවක්ම ගන්න අපාගාමී විදියට. හැම සංඥාවක්ම ගන්නෙ මාර්ගපාක්ෂික විදිහට. ඉතින් කොයි වෙලාවක හරි හිතුවොත් මම මේ වැඩේ කරනවා වෙනද වගේම කරනවා අර පරියංක ඇති කරගත්ත සතිය සක්මනේ ඇති කරගත්ත සතියෙන් කැම කනකොට ඒක පිළිබඳ අවදියෙන් ඒක පිළිබඳව එළඹ සිටි සීයේ වර්තමාන මොහොතේ මම මේ කන්නේ තුන්වෙනි පිඩ මම මේ ඒ පිඩක් කියන සාමාන්‍ය 30 සැරයක් හැපුවට පස්සේ තමයි ඒක ගිලින්න පුළුවන් මට්ටමට දියර වෙන්නේ ඒක 40 සැරයක් හපනවා නම් කවදාවත් දිවැඩිය වෙන්නේ නැහැ ඒ නිසා කටේදී පුළුවන් දිවෙඩිය නැත කරන්න. එහෙම බැරි නිසා ලියලා තිනවා ප්‍රොෆෙසර් ලිලි දිසිල්වා දිවෙන් සිය දිවිනසා ගැනීම කියලා. මේ දීප පිටවන්න ගිහිල්ලා මිනිස්සු ලංකාවේ සෑහෙන ගාණක් දිවෙඩියා. ඉතින් හොඳට හපලා කනවා නම් ප්‍රතිවේක්ෂා කර කර පේනම ඉඳුරම් පහේම අවබෝධයක් ඉදින්න එනවා. හැබැයි ඉතින් අර පැවිදි වෙන්න ගත්ත තීන්දුවක් වගේ තමයි මේ බත් පිළ අතර ගත්තාම මේකේ පිටක් පිටක් පාසා සීබුද්ධියෙන් වළඳනවා කියන එක හරිම අමාරු. එතකොට රස වින්දනය කරන්න බෑ. කෑම රස විඳින්න බෑ. ඉතින් ඒ නිසා ඒක අපි ඔය සතිපාසල ක්‍රීඩාවලදී හරිම කැමැත්තෙන් කරන දෙයක් තමයි පොඩි ළමයෙකුට මේ ඉඳුරම් පහ අඳුල්ලා දෙන්න. ඒකල කියනවා අඳින්න කියලා රූපයක් කන, ඇහ, නාසය, දිව, කය. නැත්තම් අපි දන්නෙත් නෑ බත් කන වෙලාව අපි දන්නේ මේ පහම තියෙනවද කියලා. නොදැන කෙරුවොත් මේක ගෙනියන්නේ අපාය. දැනගෙන කෙරුවොත් මේක නිවන් දකින්න මාර්ගයක්. මේ දානේ වළඳන වෙලාවේදී මේ දාන දීපු එක්කනට බින්දිද්ද වෙන්න නම් කන කෙනා ප්‍රතිවීක්ෂා කර කර 100ෙන් කන්න එපායි. මේ කුඹුරු හාපු මනුස්සයට බින්දිද්ද වෙන්න එපායි. කුඹුරු වී කොට මනුස්සයට බින්දිද්ද වෙන්න එපායි. උයප මනුස්සයට බින්දිද්ද වෙන්න මොකක්වත් මතක නැහැ. කාගෙන කාගෙන අපි පින් කරලා දිනවා අපිට හම්බෙලා දිනවා කාපන් කිය. ඉතින් ඒ නිසා මේ ඉඳුරන් વિશે මේ යෙදවුම ඒ වගේ සක්‍රිය වෙලාවකින් කෙලස් උපදින වෙලාවක දාලා බැලුවොත් අපිට පේන අපි සංසාරේ මොන තරම් කණ්ඩැද්ද කියලා. ඥානපෝනික ස්වාමීන් කියනවා කෝච්චි කීයක කෑම මේ කටෙන් ගිහිල්ලා පල්ලෙහාන් ගිහිල්ලා ඇද්ද? ලොරි ලෝඩ් කීයක් කාලා ඇද්ද? කොයි වෙලාවෙද අපි සතියෙන් කාලා තියෙන්නේ? සතියෙන් කනෝ නම් එච්චර කන්න වෙන්නේ නැහැ. මොකද ඒක ගොක් හැදුම් උදා අඟුම් උදාහරණ තැන. ඉතින් එතකොට මේක මම හදාගත්ත කෑම නිසා මට මේක ඕනේ කියාගෙන අපි මේ කණ්ඩ හදනවා වෙනුවට මේ යාවදේව ඥාන මේ කයේ පැවැත්ම සඳහායි. තිතියා යාපනාය. මේ ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අලංකාරයේ පිණිස නෙවෙයි කියලා කන්න පටන් අරගත්තොත් කොච්චර පිංචිත වෙනවද? ඉතින් දවසක් සරුවච්චන් ආංශේ ඕක ওই වගේ සංඝයාට කියලා දෙමින් ඉන්නවා. ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන හොඳට අවදීන් කටයුතු කරන්න කියලා දැන් සංඝයාත් බොහෝම ආසාවෙන් සරුවච්චන් ආංශේ හිතියෝ දාගෙන ඉන්නවා. එතකොට මායя දැක්කලු දැන් මේ සෑහෙන ගහනක් අදින් පස්සේ දැන් නිවන් දකින්න යනවා. නිවන් දැක්කොත් මට මගේ රාජ්‍යයට ගන්න බෑ මේගොල්ලෝ. මේගොල්ලෝ දැන් අවුල් කරන්න මේ නිවන් මග අවුරන්න කියලා මේ කතාව අහන්න දෙන්න හොඳ නෑ කියලා මේ සෙනඟ මැදට එනවා සෙනඟ කඩාගෙන ගොවියෙක් කුඹුරක ඉඳලා එන්න වගේ නගුලත් කරේ තියන කෙවිතකුත් තියන මඩ ගාගෙන කෙලින්ම මේ සෙනඟ පීරගෙන සරුවචනසකින් අහනවා ශ්‍රමණ භාගවතුන් මගේ හරක් දෙන්න යනවා දැක්කද කියලා. මම ගොම්බාන දැක්කද කියලා. එතු බුදුන් කියනවා පාපී මාර උඹට ගොන්නොග්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඒ කියන්නේ උඹට හරක් බානක ඇති වැඩේ. ඒකට මාරයා දැනගන්නවා සරුවචෙන් මම අඳුනගත්තා කිය. ඒ ඒ අඳුනගත්ත ගමන් මාරයාගේ බල බින්දෙනවා. ඕන කෙලෙසක් අඳුනගත්තාම මාරයාගේ බල බින්දෙනවා. ඒත් මාරයා අඳුරයක් පාන. සරුවචනාංශ කියනවා ශ්‍රමණය උඹ දැනගනින් ඔය ඇහත් මගේ උඹ දකින්න රූපත් මගේ ඇහි උපදින්නා වූ චක්කු විඥානයක් තියෙනවා නම් ඒකත් මගේ. ඔය කනත් මගේ, උභාන සද්දත් මගේ, කනේ උපදින චක්සෝත විඥානස ඒකත් මගේ කියලා ලයිස්තුම කියනවා. ඒ නිසා උඹට ගැලවුමක් නැහැ ගොයියෝ. බුද්ධි ඉඳලා හැන්ද වෙනකන් ඇහැ පිනවන හැම වෙලාවෙම මාරපාක්ෂිකයි. කන පිනවන හැම වෙලාවෙම මාරපාක්ෂිකයි. නාසය, දිව, කය, ඉතින් අපි කට්ටියම එකතුලා කට්ටියම භෝජන සංග්‍රහයක් කරනකොට පවුල පිටිම මාරපාක්ෂිකයි. අල්ලපු ගෙදර මිනිස්සු නින්නත් නැහැ. මොකද ලවුඩ් ස්පීකර් දාන කෑ ගහගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒක නිකන් මම මේ තරහා යන්න කියන කතාවක්. කෙසේ නමුත් සරුවච්චන් වහන්සේට අභියෝගකරනද සරුවච්චන් වහන්සේට මෙහෙම අභියෝගකරනද අපි වගේ කෙනෙකුට කොහොම කරයිද? ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා මාරයය වන්නෙත් නෑ මාර සේනාධිපතිය වන්නෙත් නෑ මාර සේනාවේ සෙබලෙක් වන්නෙත් නෑ අපි වගේ කට්ටියට වන්නේ මේ වොලන්ටියර් ආමි කෙනෙක් විතරලු එවන්නේ එතකොටම අපි අහුවෙලා ඉවරයි අපිට ඉච්ඡත බලවත්කාරයක් කියන්න ඕනේ නැහැ. ඒක නිසා අන්තිමට මහරයා කියනවා යෝ වදಂತಿ මම ඉදಂತಿ යං වදಂತಿ මමන්තිච යමෙක් කියනවනේ මේ මම දැක්කේ දැක්ක කෙනා මමයි දැකපු දේ මගේ කියලා කොහෙන් ගිහිල්ලා බේරෙන්නද ශ්‍රමණිය කියලා බුදුරජාණන්සේ මේ කවුද මේ මාර්යා බුදුරජාණන්සේ අභියෝග කරනවා මේ දැකපු රූපේ දැකපු ඇහැ මගේ කියනවනම් දැකපු රූපේ මම දැක්කේ කියලා කියනවනම් බහුවෙල ඉවරයි කොහෙන් සමන මොක්ක සීදුඹ කොහෙන් ගිහිල්ලා මගෙන් බේරෙන්නද උදේ ඇස් අරගත්ත වෙලාවේ ඉඳලා මේ මගේ ඇහෙන් මම අසවල් රූපේ දැක්කා මම මාල්නි පොන්සේකා දැක්කා ගාමිණි පොන්සේකා දැක්කා අරය දැක්ක මෙයා දැක්ක කියන අපි කියන්න දන්නේ ඒ දකින්න හැම වෙලාවෙම මාරගෙන ඔබ මගේ රාජ්‍යයේ ඉන්නේ ඒක නිසා යෝ වදන්ති මම ඉදන්ති යේ වදන්ති මමන්ති ච මේ දකින්න ඇහැ මගේ කියලා යම් කිසි කෙනෙක් කියනවනම් දැකපු රූපේ මමයි දැක්කේ කියලා කියනවනම් කුහින් සමන මොක්කසීති ඔබ කොහි ගිහිලා මගේ බේරෙද කියලා. එතකොට බුද්ධ ජනන්සේ ඒ පද ටිකම ගලපලා යෝ වදಂತಿ මමන්තිච යං වදಂತಿ මමන්තිච යෝ වදಂತಿ මමන්තිච යමෙක් කියනෝනම් මාරය මේ රූපේ දැකපු එහැ මගේ කියලා ඌට ගිහිල්ලා ඔය බණ කියපන්. යමෙක් කියනනම් දැකපු රූපේ මමයි දැක්කේ කියලා ඔබ ගිහිල්ලා කියපන් මම කියන්නේ කවදාකවත් මේ ඇහැ මගේ කියලා. මං කියන්නේ කවදාකවත් මේ දැකපු මගේ කියලා. ඒ නිසා ඔබ දැනගනින් මං ගිය පාරේ හුලඟක් ඔබට අල්ලන්න බෑ කියලා. මං ගිය පාරක හුලඟක් ඔබට අල්ලන්න බෑ. දකින්න වගේ හිටියට කිසි දෙයක් හිතට ගන්න. ඩිත්තේ දිත්ත මත්තා. අපි මේ දැකපු දේ වමාරා කන ගමන් අස මගෙන් එහෙන් දැක්කේ මේ රූපේ දැක්කේ මම වාසනාවක් දැන් මගේ ඇහැ හොඳයි පින් කරලා ලැබුවේ ඇහැ කියලා මේ ඔක්කොම කාටද මේ පහඳින්නේ මාරයා හොලොප් පොලොප් පොලොප් පොලොප් පොප් ගාලා hina වෙනවා. අනේ මුන්දලා උන්දලා ගෑස් වලට කණ්ඩ දීලා මුඛා කෑවත් උම්මගේ රාජ්‍යය. ඉතින් අපේ දරුවන්ට ලස්සන දේ පෙන්වනවායි කියලා අපි කොහෙද පිටක් කරන්නේ? අපේ රට තව තව ලස්සන කරගන්න ඕන කියලා අපි මේ කොහෙද යන්න හදන්නේ? මේ සරුවච්චන්හන්සේ පෙන්නපු ස්වභාව ජීවිතයද යන්න හදන්නේ මේ සුද්ධ පෙන්නපු කුණු හරපයක්ද මේ බලන්න හදන්නේ. ඊගොල්ල හදලා තියෙන ලෝකේ තමයි කොළඹ නගරේ රැට සිරිපුර මිනි ප්‍රීති සාගරේ ඇති වෙන්න කැෂිනෝ තියෙනවා. ටෙලිවිෂන් හැම බිත්තියකම දිලිසෙනවා. වෛශ්‍යාව තායිලන්තෙන් ගෙනලා තියෙන්නේ. සූදු කෙලිනෙව්වා. අනේ අපිට සිංගප්පූරු වගේ මේක කරගන්න නැත්තම්. සිංගප්පූරු තියෙන මුහුද ගොඩ කරලා අක්කර පහක් විතර ප්‍රමාණයක්. ඒකට යන්න දෙන්නේ නැහැ සිංගප්පූරු කාරයෙකුට. ඕන කෙනෙකුට යන්න පුළුවන් ඩොලර් 500ක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන ඔක්කොම ඉල්ලන දේවල්. මම නම් කරන්න යන්න ඕනේ නැහැ. ඉතින් හරි සන්තෝෂෙන් ඉතින් අපිත් හදලා තියෙන හම්බන්තොට දැයක. ඉදිරිපතට ලංකාවේ ගන්න බෑ. නැවුවලින් ඉන කට්ටිය විතර යන්න පුළුවන්. ඒකේ පාරාදීසේ සියලු දේ බොත්තපත් අදකල්පෝනි සියල්ල ලැබෙනවා. ඉතින් අපි දිනු වෙන්න හදන. අපි දරුවෝ දිනු කරන්න හදන. මොකද මේ රූප දකින් දකින් රූප බලන්න දැන් ටෙලිවිෂන් එක කරන් දුන්නාම ටැබ් එකක් කරන් දුන්නාම සෙල්ෆෝන් එක අත දිව ඕන බබෙක් නලවත හැකියි. ඊට පස්සේ අම්මට ඕනේ මිනිස්සෙක් එක බුදියා ගන්න පුළුවන් මේ වෙලාවට. බබා එහෙ නල වෙනවා. දෙවියගේ අම්මා එහෙ නල වෙනවා මේ පැත්තේ. ඉතින් මේක නිහන්නේ බොත්තම තද කරලා පමණේ සියල්ල ලැබෙනවා. ඒසට මායя කොහොම hina වෙනවද? යෝ වදಂತಿ මමන්තිත යං වදಂತಿ මේක මම කියා ගන්නව නම් දැකපු දේ සන්තෝෂ වෙන කෙනෙක් ඉන්නවනම් උඹලා කොහෙන් ගිහිල්ලා බේරෙන්නද කියලා කියනවා. ඒක නිසා අපිට කවදා හරි අභියෝගයක් කරන්න පුළුවන් වුණොත් සක්මන් කරින්නදී මායя ඇවිල්ලා මොනවද පෙන්නුවට ඔබ බම්බු ගාගනි මම යනවා කකුල් දෙකට කියලා. අන්න මායя පරාදයි අපි අන්තේවාසික නෙවෙයි අපි ස්වාමි. අපි එතකොට ආචාර්යත්වයට මායя ඇවිල්ලා ලස්සන ලස්සන දේවල් පෙන්නවා. පෙන්වන්න කියනවා ඒක මාරපාක්ෂිකයි ඒක අජත්ත භූමිය නෙවෙයි මම ඔක්කොම තියෙද්දි මට පුළුවන් වමේ කප් හිත පාත්තන්න මට පුළුවන් දකුණ හිත පා ඒ විතරක්මදි ඒක ඕගොල්ලෝ දැනටමත් කරන මේකයි කමටහන් මාතාවේ ලියන්න ඕනේ කියලා හිතුණානම් මාරයට ඩොක්කක් කන්න වගේ වෙනවනේ ඒක ලිය කියවන එකට තේරෙනවනේ මේ මනුස්සයා මෙච්චර මේ මාරපාක්ෂික උගුල් මැද හරියට මේ සිද්ධාර්ථ කුමාරයා නිරුම්පිට ඇවිදින්න වගේ මේ සක්මනේ පීවර දකින්න පුළුවන් කරදර නැති තැනක යනවට වැඩිය රූප තියෙන තැනක ශබ්ද තියෙන තැනක ගන්ධ රස පහස තියෙන තැනක ජාම බේර ගන්න පුළුවන් තව එක පියවරක් තියන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ දිනනවා මායя පරිදින අනේ එක පියවරක්වත් තියන්න බෑ මට මේ රූප පේනෝනේ මම මොකද කරන්නේ කියනනම් මායя දිනනවා බුදුහාමුදුරුවෝ පරිදින ඉතින් අපි කාගේ පැත්තටද කාටද කපු කඩුව දෙන්නේ කාටද කොප්පු දෙන්නේ කිව්වොත් මේ මුළු පුරාවට මේ කරන්න ඕනේ කියලා හිතන්න බෑ එකක් කරන්න දවසකට එක සංසිද්ධියක් මෙච්චර ලස්සන රූප සද්ද ගන්ධ රසයේදී මම හුස්ම දිහා බැලුවා. මෙච්චර ලස්සන රූප සද්ද ගන්ධ රසයේදී මම සක්මනේ එක පියවරක් වැඩිපුර තිබ්බා. එහෙම නැත්නම් දවසේ දක්ම දිනකොට මම මේ ගෙදර දොර සද්ද කෝතාවල් තියනවා ටෙලිවිෂන් දාලා ප්‍රශ්නයක් නැහැ. මම දත්ම දින හැටි බැලුවා. කෑම කන වෙලාව ඔක්කොමලා සින්දු කිය කියා බයිල දම දම කෑම කන. මම එක පිටක් එක පිටක් ඒ කන කන වෙලාවේ හපන හැටි රස විඳින හැටි බැලුවොත් මේකට කවුද බාධා කරන්නේ? මොනම බාධාවක්වත්. මිත්‍යෙක් කෙනකම් අපි තුමු සිගරට් බිබි, බීඩි බිබි, අරක්කු බිබි වත් කවයි කියලා කිසිම බාධාවක් නැහැ. ඒ වුණත් එයාට අද ඕනේ නම් ඔක්කොමලා බොද්දි. මම මගේ කැමටි කනවයි කියලා කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. ඒකයි බුදුජානක කියන්නේ මම දැනගනින් මෙහෙම කියන කෙනෙකුත් නෙවෙයි මම අයිතිවාසිකම් කියන්නේ ඒ නිසා උඹ උඹ දැනගනින් මං ගියේ පාරේ හුලඟක්වත් උඹට දැනගන්න බෑ කියලා මාරයට අභියෝග කරනවා. ඉතින් අපිටත් මේ ඉන්න මේ අවුරුදු 40 50ක් 60ක් 70ක් 80ක් ඉන්න ජීවිතේ එක චිත්තක්ෂණයක පුළුවන් නම් ඒ මායя දාන ලනුව දැකලා අහුවෙන්න වගේ ගිහිල්ලා එහෙත් අහුවෙන්නේ නැතුව බුදුහාමුදුරන්ට ලකුණක් කරන් දෙන්න. බුද්ධ පාක්ෂික වෙන්න, ධර්ම පාක්ෂික වෙන්න. මං කියන්නේ ඒක අමාරුයි කියලා. මේ දැනටත් ඕගොල්ලෝ කෙරෙනවා. අන්න ඒක හරියට අහුල්ලලා ඒක කමඨහන් වාතාවරණ දාන්න පුළුවන් නම් අපි සාසනයට ලොකු සේවයක් කරනවා. කියන කෙනාට තේරෙන විදිහට ඊට වැඩි අමාරු දේ ඔය හැම කෙනෙක්ම ওই කෙනාගේ දරුවට කියලා දෙනවනම් මේක. පුළුවන් ද ගෙදර කෙනකන ওই සෙල්ලම කරන්න. බත් කනකොට බත් කාපන් දරුවා කුණුවarp කරන්නේ නැතුව. ඉතින් ඒක කරන්න පුළුවන් ද අම්මලා තාත්තලා පිස්සු කෙලිනවනම්. අම්මලා තාත්තකෝ ගහ ගන්නවා, එහෙම නැත්නම් ටෙලිවිෂන් බලනවා, එහෙම නැත්නම් රේඩියෝ දා ගන්නවා, එහෙම නැත්නම් මොන හරි කංකබැල්ලක ඉතින් ඒකල කියන ළමයාට අනේ සතිමත්යක් කිය. වැද්දෝ කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වේල මිනිස්සෙනේ මිනිහෙක් වෙන්න බලපල්ලා කියන මහේකා වැද්දා. වැදි බන. කක්කොට කියනලු කිලින් ඵලයල්ලකෝ දරුවා මේ හරහට නියන්නේ කියලා. ඉතින් ඒ මහේකා යන්නේ හරහට. ඒ නිසා මේ ගෙවලත් ගෙදරක දොරක ඉන්න කෙනෙක් වක්කින් බාහිර දුරකම් කරන කෙනෙක් එක චිත්තක්ෂණය බේරගත්තොත් රූප වලට යන්නේ නැතුව සද්ද වලට යන්නේ නැතුව තමගේ ගෝචරජ්‍යත්ව භූමියේ ඉඳගෙන අවුරුදු 2600 පරණ සාසනයක් අපි මේ කරන්නේ. එකයි ඕනේ. ඒක කරන්න ඕනේ හරියට වියක්තව, හරියට ප්‍රතිබලව. කරලා ඉවරලා කාට හරි ප්‍රසිද්ධිය කිව්වොත් මෙහෙම තමයි. ඒ වෙලාවේ සුද්දත් හද්දත් තිබුණා, රූපත් තිබුණා, ගඳත් තිබුණා, රසත් තිබුණා, පහසත් තිබුණා. නමුත් කම්මැලි මං පැද්දෙනවා වගේ ඇවිදිනකොට කිසිම රසක් නැවට මත එක පියවරක් තියාගන්න පුළුවන්. තව එක පියවරක් තියාගන්න පුළුවන්. එහෙනම් මේ බජව් දානවා, සින්දු කියනවා, උඩ පනිනවා, ගෙජ්ජි හොල්ලනවා, නලවනවා. මං එක බත් පිටක් කෑවා. කන බව දැනගෙන. කවුද අපිට බාධා කරන්නේ? හැබැයි එතෙන්ද යන්න බෑ ගොයියෝ කල්ැතුව වාඩි වෙලා සතිය අඳුනගෙන තිබුණ නැත්තම් කල්ැතුව සක්මන් කළා මේ රූප සද්ද තියේදී අන්තං ජාම බේරගන්න පුරුදුුනේ නැත්තම් අර වගේ උත්කෘෂ්ඨ තැනකදී ජාම් බේරනවා කියන එක ලේසි නෑ. ඇත්තටම කියනවා නම් මේ පරියන්කේ ගහලා ලබාගත් සතිය ඇත්තටම කියනවා නම් සක්මනේ ලැබු සතිය උත්කෘෂ්ඨ වෙන්නේ අපි මේ නානාවිද දේවල් වලින් අපි මත් කරන්න හදද්දී එක චිත්තක්ෂණයක් බේරගන්න අර සියලුම ශිල්ප එකලස් වෙන්න ඕනේ. ඒතොර කියනවා ඉන්ද්‍රියන්ගේ ඒක රස භාවය කියලා. සද්ධාවක් තියෙනවනේ, වීරියක් තියෙනවනේ, සතියක් තියෙනවනේ, සමාධියක් තියෙනවනේ, ප්‍රඥාවක් තියෙනවනේ. ලෝකෙම බලනටදී මම මගේ චිත්තක්ෂණේ බේරු. හරියට මහා මුහුදක් මැද මහා ජල ගංගාවල් තියෙන තැනක මට පුංචි දූපතක් හම්බෙලා තියෙනවා. මම මගේ දූපතට ලයින මන් තෙමෙන්නේ නැහැ. ගොඩබිමක තෙමෙන්නේ නැති එක නෙමේ ප්‍රශ්නේ. වැදගත් වෙන්නේ අර මහා රැළ ගහන මුහුදක මම පුංචි දූපතක් හදා ගන්නවා. ඒකල මාරයට කියනවා යෝ වදಂತಿ නතේමය. යං වදಂತಿ මම නතේමය. කවුරු හරි කියනවා මේ දකින්න රූප මගේ කියලා එහෙම කියන කෙනෙක් නෙවෙයි මම. අනේ මේ ලස්සන රූප දකින්න ඇහැ මගේ කියන එහෙම කෙනෙක් නෙවෙයි මම. ඒක නිසාම අපි මායයට කියන ඔක්කොම බලන්නට පුළුවන්. මිසු හදන්න යන්නත් එපා. කොහොමඩක්ක් කරන්න බෑ. ගඟක් පල්ලයට නේ උඩට හරවන්න බෑ. උඹේ චිත්තක්ෂණ ඔබ බේරගනි. ඒකට අපි කොච්චරක් ඇහැගෙන, කනගෙන, නාසය ගැන, දිව ගැන විවේකීව දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වාඩි වෙලා මේ ඇහවහ බහලා තියලා සතිය පිහිටවල දැනගන්න මේ ඇරියොත් දෝරේ ඇරිය වගේ එලිපත්te බලලා වගේ කොහෙ පණිත් දන්නේ ඊට පස්සේ ඇරලා බලන්න සක්මන් කරලා ඊට පස්සේ කෑම කන වෙලාවේ බලන්න එහෙම නැත්නම් මරණ චිත්තක්ෂණේ බලන්න තාම අභියෝගශීලී වෙන මරණ චිත්තක්ෂණේ බලනවා දැන් ඇහ කන දිවනාසේ වෙලා ඔක්කොම બ્લોක් වෙනවා මොකක්වත් පේන්නේ කිසිම සම්බන්ධයක් නැහැ එතකොට නියම් කුරුල්ලෙක් කල්ලා කූඩුවට දැම්මා වගේ මේක නටනවා දඟලනවා ඕ ගාලා. මොකද මේ මිනිස්සු කියනවා මෙයාට අන්තිමයි කියලා ඇතුළේ ඉන්න මිනිහට ඇහෙනවා. ගැණිට හරි කියා ගන්න විදියක් නැහැ. එයාට කියන්න ඕනේ මම මැරිලා නැහැ කියලා. අනික කට්ටිය කියනවා දැන් මිනි පිටියක්ගේ මේ මොචරිට ගෙනියන්නේ. මේ මනුස්සයා මැරිලා නැහැ තාම. එයාට කියන්න ඕන අත උස්සන්න බෑ. කරගන්න දෙයක් නෑ. අන්න ඒ වෙලාවේ මොන තක්ක මොක්කක් හිටියේ. මැරෙන්න නම් එපා ඈ. එපා එපා. වුණොත් එහෙම ওই සයිස් එකෙන් කොහේ ස්ලිප් වෙලා යයිද දන්නේ නැහැ. මෙහෙදි මැරෙන්නකෝ. පරියන්කේ ඉන්න මොනවත්ක්ත්ම තේරෙන්නේ නැහැ. මරුණා වාගේ. ඊට පස්සේ ආපහු නැගිටිනකොට කොහේ ඉඳලාද මේ ආවේ කියලා හිතන නිසා ලාවට ලාවට මැරලා යන මනසට අර මරණ චිත්තක්ෂණ පොඩ්ඩක් පෙරහුරුවක් එනවා. ඒ වෙලා තියෙන පොඩ්ඩක් පරියන්කේදී මොනවාරි නොතේරෙන තැනක් આવොත් දූවලා ගිහිල්ලා ඕන් අපනූලක් දාන. එහෙම නැත්තම් සෙත් පිටක් කියවනවා. නැත්නම් සෙත් කවියක් කියන බලන්නකෝ භාවනා කරන්න කියලා මගේ ෂෝට් මෙමරි එක නැති වුණාට මට නිකන් ගිඩිනස් වගේ ආවනේ මට නිකන් ඇල්සයිමර් වගේ ආවා විශ්වාස නැහැනේ මම භාවනා නැතර කළා මං ගෙදර ගියා මේ පිරිත් නූලක් දාගෙන ආවිල්ලා භාවනා කරා ඇප නූලක් දාන භාවනා කරා ඉතින් මේ ඉදurang එක එක අයින් කළා හයම අයින් කරපු වෙලාවේ ලෙඩා මලේ භාවනා විදිහ හයම අයින් කරලා ආයෙත් පණ දීලා පෙන්නකොට මෙරි මෙරි උපදිනවා හැබැයි හරි ජොලි මේ පොඩ්ඩකට ඉස්සලා බලනකොට මොනවත් මතක නැහැ. මෙන්න ඊට පස්සේ ආයෙ gediy පිටින් තියෙනවා. සමහරට බයිට මැරෙන තමයි. පිස්සු හැදෙන කට්ටියක් තියෙනවා. ලෙඩ වෙන කට්ටියක් තියෙනවා. ඒ මොකද මේ ශරීරේ තියෙන බය නිසා. මම හිතන්නේ මේවා ගොඩාක් අද කතා කරොත් මට සෑහෙන සැකයක් තියෙනවා මේ. රැට නිින්ද යන්නේ ඇයිද නැද්ද කියන එක මේ. අර පපුවේ අමාර්තින කට්ටිය මේ TNT පෙත්ත අතේ තියාගන්න අදීසයක් උණු දිවයට තියාගන්න එක. නැත්නම් රැට නිින්ද යනවා. හොඳ නෑ නේ. ඒ නිසා මම මෙතනින් ධර්ම දේශනාව නැතක. අපි හෙට ඉගෙන ගන්නවා බුදුරජාණන්සේ කොහොමද මාරේ කකුල් දෙක අස්සෙන් පැනලා යන්න අපිට උගන්වන්නේ නැහැටි. මංගේ පාරවත් උඹට අල්ලන්න බෑ කියලා මා බුදුරජාණන්සේ මතක් කරනවානේ. ඒක අපිට කියලා දෙන්න බුදුහාමුදුරු කොහොමද කරන්න කියලා මේ භාවනා හුඟක් ඉස්සරහට ගියාම ඉතින් ඒක හෙටට තියලා අද ධර්මදේශනා මෙතෙන් නැත කරනවා සීල දෙනාටම ඒ ක්‍රියාත්මක වෙලාවේදී සහ ක්‍රියාත්මක නොවන වෙලාවේදී මෙන්න ඇහැ මෙන්න කන ආදී වශයෙන් මේ අජත්ත ආයතන පහත් මෙන්න රූප මෙන්න සද්ද මෙන්න ගඳ කියන එක බාහිර ආයතන පහත් විෂදව දැන ගැනීමට මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චිර දිනාටම තෙරුවන් සරණයි.